එන වඩින් ඉස්සරහට මේ යන්ත්‍ර ගහන්න. ඒකට අනික් කට්ටිය එනවා ඉස්සරහට. අවසරයි තෙරුවන් සරණයි තෙරුවන් සරණයි සම්මානස අපි මෙහෙම සම්බන්ධ වෙන්නේ හොඳයි පටන් ගන්න හදන්නේ දැයි ගෞරවණීය අපේ සංගරත්නයේ අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අත අපිට සෙනසුරාදාවක් අපි පුරුදු පරිදි ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ සඳහා ඔර්ලෝසෙන් පැයකමාරක් පමණ කාලයක් ගන්න බලාපොරොත්තු වෙනවා. මේ වෙලාවෙන් බලනකොට හතමාර ඉඳලා නම නම වෙනකම් ඉතින් ඒකේ මුල් විනාඩි සල්පය අපි මේක ක්‍රමික භාවයක් ඇති කර ගැනීම සඳහා විවස්ථාවක් සීපත් කරගන්න. ඒ විවස්ථාව සඳහා අපි විනාඩි 10ක් විතර වගේ කාලයක් ගත වෙනවා. ඊට පස්සේ අපි සර්වඥ දේශ සූත්‍ර කොටසක් ඉදිරිපත් කරගන්නවා සාකච්ඡාවට තේමාවක් වශයෙන්. ඉතින් අපි පසුගිය වාරයේ වෙනකොට ඒ ඉතෙක් කරගෙන හිටපු සාමාන්‍ය ඵල සූත්‍රේ නිමා වුණා. ඒක දීඝනිකාය සූත්‍රය. දැන් ඊට පස්සේ අපි සංගීති සූත්‍රය ගන්නවා. ඒකත් දීඝනිකායේ මේක 31 වෙනි සූත්‍රය. මේකෙත් තියෙනවා සංගීතයකට අවශ්‍ය මූලික සැකිල්ල සකස් කරලා. ඉතින් ඒක අපි ටික වේලාවක් කියවලා ඒකේ කරුණු ඉදිරිපත් කරගෙන කැමැතිනම් මේ මාතෘකාව මතින් ඒ කියන්නේ සූත්‍ර පිටකේ මාතෘකාව මතින් කැමැතිනම් අපේ කමටහන් සුද්ධ කිරීම මතින් කැමැති නම් අපේ ආධ්‍යාත්ම ජීවිතයට සම්බන්ධ හොඳයි කියලා හිතන යෝගාවචරණ බෙදාගත යුතු කාරණා ප්‍රශ්න ප්‍රකාශන ඇති යුත් සාකච්ඡාවක් බාරපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ.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 අරුණට පළමුව අවදි වීම නොගිලන් සෑම දිනාගේ සිරිත විය යුතුය. අවදි වූ විගස අස්නෙන් නැගිට සිරුරු කිස සඳහා සුළු කාලයක් ගෙවා පිරිත් බණ බවුන්හිදී නොසිස් දිනක් කරගත යුතුය. බුදුවටන ඇදුරුවටන ගිලන් වැඩිහිටියවටන යනාදීහි සුදුසු කල්හියේදී ත්‍රිසිනම් හීල් සංකිස සඳහා බොජුන් හලට ගොස් නොපමාව එහි වත්සපයා සිය කුටියට යා යුතුය. බණ දහම් පුහුණුව සිරුරු පිළිදෙගුම් බවුන් නෑ නියත කිසෙහියේදී පිඬු සඳහා ගෙඩිය දෙවීමට පළමු පිරිසුදු පැනින් දෙවූ පාත්‍රයේ හවිකෙහිලා තැන්පත් කොට තැබිය යුතුය. පිණ්ඩපාතයේ සඳහා ගෙඩිය හැඬ වූ කල තෙරුවන් පුදා පාසිවුරු දරහා කමඨහන් ගත් සිටින් નિયમિત තැනට මිනිත්තු 5ක් පමණ සුළු කාලයකින් පැමිණ අනෙක් පිරිසත් සමග කමඨහන් මෙනෙහි කරමින්ම ගොස් අසුන්හල අසුරදී මෙත් කමටහනින් යුතුව පිඬු පිණිස හැසිර පිඬු පිළිගෙන පෙරලා එන කලද කමටහන් නොහැර ආයුතු බොජුන්හලවත් සපයා දිවා දිවා වන්දනායෙන් පසු පැයක් පමණ පුරුදු බවුන්හිදී පිරිවැහුම් පිරිවැසුම් නැතොත් ඉතුරු කාලයේද භාවනාව සඳහාම යෙදවිය යුතුය සවස පහට පමණ වත්පිළිවෙත් හියේදී සන්ධ්‍යා වන්දනාදී නිමවා වැඩිමහලු ආදීන්ගේ සුවදුක් සොයා රිසිනම් ගිලන් පස කිස සාදා පිරිසිදු සිතින් Taman වසන කුටියට යා යුතුය.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 අසභ්‍ය ප්‍රවෘත්ති වලින් ගහන ප්‍රවෘත්ති පත්‍ර අසලටවත් නොගත යුතුය. ශ්‍රී කල්යාණී යෝගාශ්‍රම කතිකාවතට හා මෙම ස්ථානයේ කතිකාවතටද එකඟ වේ. වැඩගෙන යාම මෙහි වසන ඔබේ හා අන්‍යයන්ගේ පහසුව සඳහා වෙනු ඇත. එහෙයින් ඒ ඔබේ සිතට වද්දා ගැනීම ඔබේ යුතුයකමය. යෝගාවචර දිනචරියාවයි. හොඳයි අපි සඳහා විනාඩි 10ක විතර වගේ කාලයක් බලාපොරොත්තු වෙච්ච විදිහට අරගෙන තිනවා. අපි දැන් බලාපොරොත්තු වෙන්නේ නැවතත් 13 කුටියෙම ඒ සංගීති සූත්‍රයේ මේ පාර නතර කරපු තැන ඉඳලා ඉදිරි කොටස අපිට ධර්ම මාතෘකා මත කර ගැනීමේ ශීර්ෂයෙන් ඉදිරිපත් කරන විදිහට.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 අම්හාකම් භගවතා ධම්මා අම්හාකම් භගවතා ධම්මෝ ස්වාක්ඛාතෝ සුප්පවේදිතෝ නීයානිකෝ උපසම සංවත්තනිකෝ සම්මා සම්බුද්ධප්ප වේදිතෝ තත්ත සබ්බේහෙව සංගායි තබ්බං න විවදි තබ්බං යත ඉදම් බ්‍රහ්මචරියන් අද්ධනියං අස්ස චිරට්ඨිතිකං තදස්ස බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දේව මනුස්සාන ඉක්බිති සරියුත්තරුණෝ භික්ෂූන් අවතා එවත්නි ඥාත පුත්‍ර නිග නිර්ගන්ත නිර්ගන්ත පාවානුවරදී නොබෝ කල්හි කලුරිය කලේය ඔහුගේ කාලක්‍රියායෙන් යම්සේ නොමනා කොට කියන ලද නොමනා කොට දන්වන ලද නෛර්යානික නො වූ කෙලෙස් නිවීම පිණිස නොපවත්නා අසම්්‍යක් සම්බුද්ධයෙකු විසින් ප්‍රකාශිත වූ මිදීගිය ස්ථූපයේ ඇති ශාස්තාහුගේ අභාවයෙන් පිළිසරණක් නැති සස්නෙක් විය යුතුයද එසේම නිවටහු ඒ ඥාත පුත්‍ර නිර්ගන්ථයාගේ මරණයෙන් බිඳී ගියාහු දෙකොටසක් වූවාහු වෙසෙත් එවත්නි එතකද වූවත් අප භාග්‍යතුන් වහන්සේ විසින් මේ ධර්මයේ ස්වාක්ඛාතය මොනවට වදාරන ලද්දේය මොනවට උගන්වන ලද්දේය නෛර්යානිකය උපසම සංවර්තනිකය සම්මක් සම්බුද්ධ ප්‍රවේදිතය එහි සියල්ලන් විසින්ම යම්සේ මේ සස්න බොහෝ කල් පැවතිය හැකි වන්නේද බොහෝ කල් සිටින්නෙක් වන්නේද එසේ සමග්‍රව ගැයිය යුතු එක්ම වචනයක් ඇත්තවුන් අවිරුද්ධ වචන ඇත්තවුන් විය යුතු විවාද නොකළ යුතු එය බොහෝ ජනයාට වැඩ පිණිස බොහෝ ජනයාට සුව පිණිස ලෝට අනුකම්පාව පිණිස දෙව් මිනිස්නට යහපත පිණිස වැඩ පිණිස සුව පිණිස වන්නේය. ඇත්තටම මේ මෙතනින් නතර කරලා පටන් අරගත්තොත් මාත්‍රිකා කරගන්න මේකේ පේනවා මේ ශාස්ත්‍රුන් වහන්සේගේ අභාවයෙන් ධර්මයට වෙන දේ ධර්ම ගුණයක්ද ධර්ම නුගුණයක්ද කියලා. ශාස්ත්‍රඥාන්සේ හරිනම් ප්‍රතිපත්තියේ කැඩෙන්න බෑ. ප්‍රතිපත්තිය පවතින්න ඕන. ඒ කියන්නේ නැවැත්ම ගැන තමයි ප්‍රතිපත්තිය කියන්නේ. ඒකට ප්‍රතිපත්තිය පවතිනවා. ඒකයි එතන තියෙන හිතා ගන්න බැරි දේ අපි මේ සාමාන්‍ය ලෝකේ කටයුතු කරනකොට අපි දන්න පැවැත්මේ තියෙන දුකක් කියලා. කියන්නේ පැවැත්ම දුකක්. නමුත් මෙතන තියෙන ධර්ම විනේ පැවැත්මක්. ඒ මොකද ඒක සක්කාතයි සාන්තිට්ඨිකයි අකාලිකයි එහිපැසිකයි ඕපනයිකයි පච්චත්ත වේදිතබ්බ. ඒ ටික හරිනම් ශාස්ත්‍රඥ වහන්සේ ඒ කෘත්‍ය කෙරුවට අනික් අය ඒකේ තියෙන වටිනාකම දැකලා තමනුත් වැට ගන්න අතර ඒ තව කාට හරි කියලා දෙන්න බලනවා. ලෝකයක් මිනිස්සු කතා කරනවා. নানা ආකාර මොනවාද න්‍යාය පත්‍ර වලට වැඩේ. දේශපාලන න්‍යායපත් ආර්ථික සමාජික ඒගොල්ලෝ පුම්බල දක්වන්නේ මිනිස්සු හෝ ගහලා කනවා රාත්තල් ගාන දැනතෝ කනවා බලන්න ඇතුලේ මදයක් නැහැ තව ශාස්ත්‍රුන් වහන්සේ නමක් සර්වජන් වහන්සේ නමක් නෛර්යානික සද්ධර්මය දේශනා කරන එකනේ අර වගේ ව්‍යාපාර නොකර ඉන්නවා නෙවෙයි සාමාන්‍ය ප්‍රමාණයක් ව්‍යාපාර කරනවා මිනිස්සුන්ට කියන්නේ අපිත් මෙන්න මෙහෙම වැඩක් කරනවා මමත් මෙහෙම වැඩක් කරනවා කියලා සර්වජන්සේ දේශනා කරනවා දේශනා කරනකොට මිනිස්සුන්ට සමහරලාට අර හුවා දක්වන දේ බොහෝ ප්‍රසිද්ධව පේනවා ලස්සනට පේනවා මේ අලංකාරෝ පේනවා මේක ඒ තරම්ම ෆයිට් එකක් දෙන්නේ නැහැ මොකද සාමාන්‍ය මට්ටමක ගුණයේ විසින්ම ඒකේ වෙළඳ ප්‍රචාරය සිද්ධ වෙනවා ඒක හොඳට තේරෙනවා දාස්තුනාන්ති නැතුණා පස්සේ වෙළඳ විචාරය අත්හැරියා අත්තිනවා ඒ ලස්සන කියලා තියෙනවා ස්තූපේ කඩා වැටෙනවා කියන මන්දනේක පාලි වචනේ මොකද්ද කියලා එයාට පෙන්නපු සෝබනේ කඩාන වැටෙනවා ඒ කියන්නේ මිනිහ පණ යනවා පණ ගියාට පස්සේ ධර්මයේ පවතිනවද නැද්ද? මොකද ඊට පස්සේ ඉන්න ගෝලයා මේ ධර්මයේ පාවිච්චි කරන ආර්ථික ලාභයකටද සමාජිකද මොකද කියන එකටද නැත්නම් සක්ඛාතං භක්මචර්යයන් සඳහාද කියන එක ශාස්ත්‍රුන් වහන්සේ වගේම නැතුණට ඒකමයි කතා කරන්නේ ගෝලයා නෛර්යානික සද්ධර්මයේ. අනිත්‍ය වෛදී අර ගුරුනාථකින් ලැබිච්ච කීර්ති නාමය ඉතින් පාවිච්චි කරනවා යහට මෙහාට ඊට පස්සේ අනිවාර්යයෙන්ම ගෝලෝ දෙන්නේ කැදුනොත් ඇති කණ්ඩායම. දෙන්නෙක් නෙවෙයි සාමාන්‍ය බොහෝ ගාණක් හැදෙනවා. හැදුවට පස්සේ ඉවරයි. ඉතින් ඒක හැම මේ එක එකම හැම ආගමකම හොඳට ස්ටඩි කරලා තියෙනවා. ආගමේ හතර අවස්ථාවක් තියෙනවා ආගම පිළිහෙන. ඔය මැක්ස් වෙයිබර් කියන එක නා ඒක විස්තර කරලා තියෙනවා මෑතක ලියව පොතක ඔය කේල් සෙනරත් මහත්තයාගේ work of the kings කියන එකේ ඉතින් ඒ පොත හරියට රසවත් නෑ මං කියනකොට ඉතින් බෝධිආමතුරු මට ලියලවලා තිබුණා ඒ ටික කියවන්න ඕනේ නෑ. ඒක තියෙන්නේ මේ සයිකොලොජි පස්සේ කැලේ තියෙනවා ලංකාවට වෙච්ච දේ. බුද්ධහමට වෙච්ච දේ කියලා. ඉතින් හොඳ වෙලාවට මම අර කැලේ විශ්වවිද්‍යාලේ පොඩ්ඩක් කරලා තිබුණා. ඉතින් නම දැකපු නිසා මැක්ස් වෙබ් කියලා මම ටක් ගාලා කියවන්න පටන් ගත්තා. ඒකේ පෙන්නනවා මේ මේ බුද්ධජානනාංශගේ ආගම තමයි අන්තිමට ඒක විස්තර කරලා පෙන්නන්නේ ආගමක් පිටේ නෑනේ. මේ එක එකන එක එක මත ප්‍රකාශ කරලා ලාභ සත්කාර වැඩි වෙලා එක එක කොඩි අරගෙන හතර අතේ දුවනවා. දිවට පස්සේ බලයින මිනිහට පේනවා උන්ට ගහන්න ඕනේ උන් විහිං ගහගෙන. එකිනෙක අරන්නවා. එකිනෙක අපේ දාස්තුනාසි කිව්වේ මෙහෙම අපේ දාස්තුනාසි කිව්වේ මෙහෙම උඹ ඇහුවේ නෑ මමයි ඇහුවේ මමයි ළඟ හිටියේ. ඉතින් ගෝස කරනවා මිසක් ආ. එකෙකුට ඔක්කත් මේ මොකද්ද මේ කිව්වේ කෑ ගහන්න එපයි කියලා කියලා තියෙන්නේ. මුන්ගේ වැඩිව කෑ ගහන. රාජුනාස් කියපුවක මම තමයි දන්නේ කියලා. නෑ මට තමයි කඩුව බාර දීලා ගියේ. මට තමයි කපුව බාර දීලා ගියේ. මල්ලා කචා. ඉතින් ඒක දිහා බලනකොට තේතයි ඒක පේනවා. මගේ තවත් පැත්තක්. සාස්ුනාන්ත ඉන්නකොටම ගොනුව එනවා. ඒ තමයි මේ රාතන මේ මේ සාරිපුත්‍රයන්ස කරන්නේ. රාතන රාතනාන්ත ඉන්නකොටම ගුණයක් ඇති කරලා සංගීති සූත්‍රය දේශනා කළ තුන අවුල් වුණොත් ඔන්න බුදුහාමුදුරු ඉන්න තැන කියන්නේ මෙච්චරයි කිව්වේ. මේ කියයි උඹ අරක කියපන් මේ කියපන් කචල් බෑ. මෙන්න කුඳු වැටපැයි. ඒ සංගීත සූත්‍රය ඉදිරිපත් කරනවා. ඉතින් සර්වචනාංශය ඉන්න තැනනේ. ඒතර සර්වචනාංශ නෑ නෑ සාරිපුත්තු උතන කැලලක් අඩුයි මෙතන කැලලක් වැඩි කියන්නේ. එහෙම නෑ. ඒතර සාරිපුත්තු සාන්තිගේ කෘත්‍යයක් තියෙනවා ධර්මසේනාධිපති වශයෙන්. එතකොට තන්දිට්ටික සංඝයා ඉන්නවනේ සංඝයා බුදුන් දකින ධර්මයේ දකින සංඝයා දකින ඒගොල්ලෝ දකින්න බුදුහාම කියපු දෙයට සාරිපුත්‍ර සාන්ති විරුද්ධ නැහැ. සාරිපුත්‍ර සාන්ති කියන්නේ අපි දන්න දෙයට විරුද්ධ නැහැ. හරි. ඒතර බුදුරජාණන්සේ ඉන්නකොටම සංගීතය පටන් ගන්නවා. මේ වචන දෙකක් දෙනවා සංගීතය සහ විවාදය කියලා. විවාදයේ කෙටේරියක්. වැඩිම තියෙන අරු වට්ටන්න. සංගීතයේ තියෙන සමගිය සජ්ජායනා කරනවා. සමගිය සජ්ජායන කරන දෙයියෝ තීර්ෂ්‍යා කරනවා. බ්‍රහ්මිය තීර්ෂ්‍යා කරනවා. ඒ මේ ඔක්කොම එකතු වෙලා එකක්. එකම අදහසින් කතා කරන්නේ ලෝකෙට සාමය අපිට නිවන. ඉතින් තමයි මේ වගේ වැඩ හැමදාම නෑ හැමතැනම නෑ ගමේ පොලේ කඩේ නෑ. අපි ළඟ විතරයි බඩු තියෙන්නේ. ඒකනේ කියන්නේ පොළේක. හැමදාම නෑ මත්තනම නෑ ගමී හොටි ගන්න නෑ මෙන්න එන්න අද විතරයි මෙතන ගන්න නැත්තම් ගන්න බඩු මෙච්චරයි. ඉතින් ඒක සාන්දිටික ගතිය. ඒක තමයි සාන්දෘෂ්ටි කියලා කියන්නේ මේ ආත්මේ බුදුහාමර ඉන්නකොටවත් පිරුණම් පාපුදේ කියනවා. ඒ බුදුහාමර පිරුණම් පාට කරන කතාවක් නෙවෙයි සංවිධානය කරනවා. ඒ සංවිධානයේ වෙන්නේ නැහැ. කොහොමද කියනවා නෛර්යානික සද්ධර්මයේ සද්ධර්මයේ සංවිධානය වෙන්න ඕනේ නම් මොකටද සාරිපුත්ත හාමුදුරුවෝ එහෙනම් මොකටද ධර්මසේනාධිපති කියන්නේ? එයාට කෘත්‍යයක් තියෙන. බුදුහාමර කෘත්‍යයට සාපේක්ෂව ඔක්කොම ගොනු කරන්න ඕනේ. ගොනු කළ පෙළ ගස්සලා ශා วก යනත් පෙන්නවා, සාසුනාන්තරත් පෙන්නවා. පෙන්න පවන්න සංගීතය මෙන්න මෙච්චරයි බුදුන්සේ දේශනා කරපුගේ මාළුවා උදේ උයවට පස්සේ වලිගන් අල්ල ගසනකොට මස් ටික ඇහිලා ඇට ටික විතරක් ඉතුරු වෙනවා. ටයිම් හොද්දට මාළු ඉවිල්ල කියන්නේ. ඉතින් ඇට කට් සෙට් එක පේනවා මාළුවගේ ඇට සෙට් එක එහෙම ඉතුරු වෙනවා. ඒකෙන් ඉතින් මෙන්න මාළුවා. ඒ වගේ මේ තියෙන ඇට කට් සෙට්. මාළු වගේ ඇට පද්ධතිය වගේ. ඉතින් ඒක කරන්න බෑ ඔක්කොටම. දැන් අපි එකතු කරන්න ගියොත් යම් යම් ඇට කෑලි නෑ. දැන් ඔය ෆොසිල්ස් වල අහුවෙනවා සතාගේ කෑල්ලක්. ඊට පස්සේ ඒ කෑල්ලේ දිගපල්ල හැටියට මුළු සතා මේගොල්ලෝ සකස් කරනවා. සකස් කරන්නේ පොතේ මූල ධර්මය අනුව. මේකේම නෑ. බුදුහාමුදුරුවෝ තෙන් දැතිම ධර්මයක් තියෙද්දිම සංඝයක් තියෙද්දිම සංගීතයක අවශ්‍යතාවය තියෙනවා. ඒක නිසා ධර්මයේ උදාසේ දේශනා කරන අතරපාරේ ශිෂ්‍යයෝ එකතු වෙලා ඒ කියන්නේ ප්‍රධාන ශිෂ්‍යයෝ අපි කියන අග්‍ර ශ්‍රාවක මහා ශ්‍රාවක කියලා ඒගොල්ලෝ එකතු කරලා ඒගොල්ලෝ කරන්නේ මේ ඥාන විභාගය කියලා මේකට කියන්නේ. එහෙම නැත්නම් ඥාන ප්‍රස්ථාන කියලා කියනවා. ඒක වෙනමම විෂයක්. කියන්නේ දැනුම එකතු කරලා දැනුමේ සැකිල්ල හදනවා. ඒක සාමාන්‍ය කෙනෙකුට කරන්න බෑ. සාමාන්‍ය කෙනෙකුට දැනුම ගන්නත් බෑ. ඒකත් අසීමිතයි ධර්මයේ අනන්තයි අප්‍රමාණයි. ඊට පස්සේ දැනුම අරගෙන ඒ දැනුම ප්‍රස්ථාරගත කරනවා කියන එක දැනුම වගු වලට වගුවකට දානවා කියන එක සංගීතයට දානවා කියන එක මේ වගේ රහතන් වහන්සේ නමක් නොකරන්න ඕනම කෙනෙක් අඩුපාඩු දකින්න. මේ දීගනිකාය සූත්‍රයකට කොහොමද බුදුහාමුදුරගේ ධර්ම එකතු කරන්නේ? ඒක අවුරුදු 45ක් කියපේකවත්. ඒකවත් එකතු වෙලා නැහැ. ඕකෙන් කාටද කරන්න පුළුවන්? ඒක බුදුහාමුදුරම කරන්න ඕන වෙන කාටවත් කරන්න බෑ කියලා. ඉතින් එනවනේ සද්ද දාන්න කට්ටිය අපි කියන්නේ. නාස්තික විචන කරා. නාස්තිකත් නෙවෙයි ඇත්ත කතාව. නෝ සාරිපුත්තු සාන්ති ඉදිරියපතරදී කවුරක්වත් නැන්නේ කතා කරන මොකද බුදුහාමුදුරුවෝ කලින්ම කියසිනවා මෙයා ධර්මසේනාධිපති. ඉතින් සාරිපුත්තු සාන්ති කොච්චරක් ආනන්ද සාන්ති වැඩගත්තද කොච්චරක් උපාලි මහරතන් වහන්සේ වැඩගත්තද කියන එක අපි දන්නේ නැහැ. මොකද මේ දෙන්නම සාරිපුත්තු සාන්ති කියන දෙයට අහනවා. ඉතින් ඒකට අර තියෙන සාමග්ගිය පේනවනේ. මේ සාරිපුත්තු සාන්ති දිනු කරලා දැන් තමන්ගේ කීර්ති නාමය පාවිච්චි කරන්නේ ඒ අම්මට තාත්තට සලකන්න නෙමෙයි. ශාසනයේ අර එකතු වෙච්ච අස්වැන්න ටික හොඳට මැඩවලා බහැලා මේක බැත මේක කාටුව මේක පිට කාටුව ලස්සන බෙදලා වෙන් කරනවා. ඕනම කෙනෙකුට පිට කාටුවෙන් වැඩ ගතයි කාටුවෙන් වැඩ ගතයි බැතෙන් වැඩ ගතයි වැඩට ආශ කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි කල්පනා කරන්න නරකයි මේ අපි මේ භාවනා කරලා ඉගෙන ගන්න දේවල් මේ තමන්ගේ නිවනීම සීමා වෙන්නේ නැහැ. ඒකෙන් ඒක ආදර්ශය එහෙම නැත්නම් අපි පෙන්නන දේ කොච්චර දෝ පණිවිඩයක් කරනවා. ඒ නිසා අපි දිනන පෙරදින දේ නෙවෙයි වැදගත් වෙන්නේ අපි ඉතුරු කරලා යන ආදර්ශය. ඉතින් අපි ජීවත් වෙනකන් අපිට විවේකයක් නැහැ. තමන්ගේ වැඩ ටිකක් කරගෙන කාටවත් ආදර්ශයක් කරලා ජීවත් වෙන්න. ඒ තාක්කල් අපේ සප්පුසුගුණ වැඩින්නේ අපි තේරුම් ගන්න ඕනේ කරගෙන යනකොටම ඒ කරන දේ දවල් මිකිල් රෑ දනියෙල් බෑ. විවෘතව කරගෙන යන්න. ඒ වගේම කාගෙත් ශ්‍රමය ලබා ගන්න ශ්‍රම විභජනයක් අවශ්‍යයි. ඒ වගේම කාගෙත් මත විමසුමක් තියෙනවා. කිසිම දෙයක හංගගෙන ගහපා දීලා ඉදිරියට යamak නැහැ. නැත්තේත් නැහැ. ඒ සාහිත්‍යසාහිත්‍ය කීර්ති නාමය පාවිච්චි කරනවා. ඒක ගහපා දීමක් තමයි ඒක විදියට. ගහපා දෙන්නේ එකඟතාවයක් සඳහා. විවාදයක් සඳහා නෙවෙයි සංගීතයක් සඳහා මේ නිසයි මේ සූත්‍රේට සංගීති සූත්‍රය කියලා තියෙන්නේ. අපි බලන්නෙම ඒ ධර්මයේ හෝ මොනවා හරි දකපුවාම ඒක අතර තියෙන පැලිරක් බලලා දෙකට කඩා ගන්නවා. ඒ දෙකට කැඩීම තමයි විඥානය කරන කුප්පම වැඩි. මේකම තියෙන එකම සමූහය එකම පවුලේ සහෝදරයෝ වගේ ඉන්න එක එක්කෝ ගෑනු සහෝදර පිරිමි සහෝදර කියලා කඩනවා. එතන පොහසත් සහෝදර දුප්පත් සහෝදර කියලා කඩනවා. එහෙම නැත්නම් අම්මා කැමති මෙයාට නැති කන නානා ප්‍රකාර විදිහට කඩන එක මේ තමයි ඒ කඩන ගතිය සමාජයේ තියෙන ජන විඥානයේ තියෙන මට්ටමට ගිහිලා තියෙන එකෙන් අපි නිදර්ශන ගන්නවා පෙරළු ගෙඩිය අට කටකට කඩාගෙන ඒිනුත් එකක් දෙකරුන්ටත් තියාගෙන හත් කුළු පව් වගේ හිටි අපි බෙදාගෙන පැලෙයිනි වැඩට ඇයි අද එන කොටාගෙන ටික දන්නවනේ අපි ඔන්න ඕකේ කෘත්‍ය තමයි විඥානය කරන්නේ සමස්තයක් වශයෙන් මානවය සලකන වෙනුවට මේ සමස්ත මානවයා තුල බුද්ධ ආගම් කට්ටිය අබුද්ධ ආගම් කට්ටිය දියුණු කට්ටිය නොදියුණු කට්ටිය භාවනා කරන කට්ටිය නැති කට්ටිය සිල්වත් කට්ටිය නැති කට්ටිය කියලා බෙදපු ගමන් ඒක බුදුරජාණන් වහන්සේට කරන නිග්‍රහයක් තමන්ගේම විඥාණය කරන දෙයක් අපි දන්නේ නැහැ අපි හිතන මේ බෙදා බැලීම විචක්ෂණ ඥානය කියලා ධර්ම විචය කියලා එහෙම නැත්නම් මීමන්සා නෝන කියලා ඒක තැනකදී අවශ්‍යයි පරිච්ඡේද ඥානය අවශ්‍යයි පටන් අර ගන්නවා පරිච්ඡේද ඥානය තමයි අපි නාම රූප දෙක හරි පරිච්ඡේද කරලා බලන්න. අන්තිමට දිනන පරිච්ඡේද කරලා අන්තිමට ඔක්කොම හැඳි ගියාවිලා යනවා. ඔක්කොම පොදු ලක්ෂණ ගියාට පස්සේ මේ කලවම් වෙනකොට පෞද්ගලික ලක්ෂණ වලට පරිච්ඡේද ඥානය අවශ්‍යයි. ඒක විඥානේ ක්‍රියාවත් කරලා පෙන්වන ඔයාගේ වැඩ කොටස. ඒකල පෙන්වන ඔබ වෙන් කරලා බැලුවට ඔක්කොම පොදු ලක්ෂණ එනකොට විඥානයත් පච වෙනවා, කම්මැලි වෙනවා, එපා වෙනවා, භාවනා දාලා ගහලා යනවා, වහ කණ්ඩ හිතෙනවා. ඒ මොකද අර විඥානේ ලනුව කාලා තියෙන්නේ මේ සංස්කාර දෙන සීමිත තොරතුරු ටිකක් මත විඥානේ සම්පූර්ණ වැඩ කරන්නේ. කවදාද විඥානේ දැක්කොත් මේ මල තොරතුරු ඔක්කොම එන්නේ එක ඇමතිවරේ කරා කියලා. එක්කෙනෙක් කේලමක් කරා කියලා. ඊට පස්සේ මේ මිනිස්සුත් කරන දන්නේ මාවත් මරලා බලය ගන්න සමානලා. ඒක තමයි සාමාන්‍ය ශ්‍රී ලංකාවේ රජ පෙරපති 148ක් රජවරු මැරලා තියෙන පුතා ඇති. පිටු සෙනියත. මාව කණ්ඩ බොන්න දීපු අම් තාත්තට පත්තිනේ දසමා දේවුරේ එකක්ව අනිත් එක අනිත් කතාව මොකද? තාත්තට දෙන කතාව. බුද්ධිකාරෝ වලින්ගිත්වා චුම්බිත්වා බිහුත්තකං රාජමජ්ජන් සුපටිත්තං ඒ රජුරන්ගේ පුතා අනිවාර්යයෙන්ම ඒක කරනවා. රජුරෝ මැද තියලා හොඳට ප්‍රතිෂ්ඨා කරනවා මේ මට රජ වෙන්න ඉන්න පුතා. රාජමජ්ජන් සුපටිත්තං පීඨුපාදන්නවා පීඨපදන් කියලා පියෙන් අයින්නවා තාත්තා. උච්චරමයි ඔය hina වෙන ඔක්කොම වැඩි උච්චරමයි අපි ඔක්කොම තොච්චරයි. ඒ තරම්ම මේ විඥාණයට ඕනේ කොහෙන් හරි කැපිපේ. අන්නේ ඒ වෙනුවට ධර්මයක නාමයේ ඉස්සරහින් කියන බුදුහමරුත් ගත්තනේ මයි ගුරුහමරෝ ගුරුවරයා ධර්මයේ කියලා. ධර්මයේ නාමයෙන් අපේ මේ පොදු මේ වාද ભેද අතහැරලා දාමු. ධර්මයේ සොක්කාතයි. ධර්මයට ඔක්කොමලා වැඩ කරන්න ඕනේ. සම විභජනයක් අවශ්‍යයි. ඒක විනිවිද පේන්න ඕනේ. ඒක ප්‍රජාතන්ත්‍රවාදය අවශ්‍යයි. විරුද්ධව කතා කරන එකට කතා කරන්න දෙන්න ඕනේ. ඒක තමයි සංගීතය කියන වචනේ තේරුම. සමගිව සජ්ජායනා කරනවා. සමගිව සජ්ජායනා කරනකොට අඩුපාඩුකම් තියෙනවා අපි ඒ වෙලාවට කරනවා අපි මේක මෙතෙන්දී එකඟ වෙමු. යම්. හරි තියෙනවා නම් ඒකට මොනවාරි විකල්පයක් ඕන කෙනෙක් ඔප්පු කරනවා. අපි දැන් මේක එකඟ වෙනවා. සංගීතය කියනකොට මේ මේකේ වචනයක් කියවෙනවා සාමග්ගිය කියන වචනේ. සාමග්ගිය කියන්නේ සමතිය එකතු වෙලා එකඟ වෙනවා. අපි නිසන්වනේ විනිශ්චය කරගන්නවා. නිසන්වනේ හැම යෝගාවචරෙක් මාතරිල් සමාදන් වෙන්න ඕනේ. අපිට බලය තියෙනවා කරන්න. අපි වෙන බැරණ යන්නේ. ඒ මොකද අපි සංගීතයකට ආයතන අපි ඒක සමග සාකච්ඡා කරනවා. ඉතින් කවුරුකට ඒක අසාධාරණයි. ඔක්කොම අටසිල් ලගිනුනේ අපි අපි ඔක්කොටම එන්න කියන්නේ අපි එන්න කියන්නේ මේ අටසිල් ඊට පස්සේ අපි දවසක් කිව්වොත් අපි මේක තුලා නෑ නෑ ඊට පස්සේ ගන්නේ දසසිල් සමාදන් වෙන කට්ටියට විතරයි කියලා. ඒ අපි අටසිල් කට්ටියට වැඩි වෙනවා නම් අපි ගන්නේ දසසිල් දානවා. ඊටස් කියන පැවිද්දන් විතරයි. ඔන්න අපිට ඕන තීන්දුවක් ගන්න පුළුවන් මේ අපේ සංගීතය. ඒ ඒක ලෝකෙට කියන්නේ නැන්න එපා. ලෝකෙ ඔක්කොම අපි අරසිල් ගන්න නිසා ඔක්කොම අරසිල් ගන්නවා. අපි නවසිල් නිසා ඔක්කොම එහෙම බෑ. අපි ගන්න සංගීතයට සාමග්ගියයි සංගීතය දෙක සම සම වෙනවා. සංගීතය කියලා කියන්නේ අපි එකඟ වීම සඳහා ගත්ත ප්‍රතිපත්තියක් තියෙනවානේ. ධර්මයක්. ඒක නැවත නැවත සත්‍යයනා කරනවා. මේ වේදේ ජප කිරීම මන්ත්‍ර මේ සජ්ජායනා කිරීමෙන්නේ ගැම්ම ගත්තේ. අද උනත් පිළිගන්නවා ලෝකේ තියෙන මූලිකම ශක්තිය සද්ද ශක්තිය. සද්ද ශක්තිය තමයි මැතිරීමෙන් තමයි ඕන දෙයක් කරන්න පුළුවන්. පෘථිවිය උනත් මවන්න පුළුවන් වෙන්නේ මතුරුලා නැතනම් මන්ත්‍ර ශක්තිය. මන්ත්‍රණ කියන වචනේ සමාන වචනය තමයි සංගීත කියන වචනේ. එකතුව මන්ත්‍රණය කරනවා සම්මන්ත්‍රණ කුමන්ත්‍රණ කුමන්ත්‍රණ කියන්නේ වැරදිවට කරන සාකච්ඡා සම්මන්ත්‍රණ සම ඒක පුදුම මනුස්සකමක් ඇත්තට කල්චර් එක කියලා කියන්නේ සංස්කෘතිය කියන්නේ උච්චාරය. අපේ පුද්ගලික හැඟීම් පොඩ්ඩක් පාවා දීලා අපි සමගි වෙනවා. ඒක තියලා සීල දනාගේ පොදු මතයට අපි කටයුතු කරනවා. ඊට පස්සේ අපි ආයෙත් අපි අපේ වැඩවලට යනවා. වැසිකිලි කැසිලි කරනවා. ආයෙත් එකතු වෙනවා. ආයෙත් ඒ වෙලාවේදී සභා නීතිය කියලා එකක් තියෙනවා. සභා ගෞරවය කියලා තියෙනවා. ඒ සමහරව එකට කෝලයි. ඒක සභා කෝලේ කියලා කියනවා. ඉතින් මේ සංගීතයේදී අපි කරන්න හදන්නේ මේ වගේ කාරණා කාරණා දන්න කට්ටිය එකතුව සංගායනා කරනවා. දැන් ධර්ම සංගායනා වෙලා තියෙනවා. ඔයනෝ තමයි දැන් හයක් කරලා තියෙනවා. මේ පළවෙනි පෙරහුරුව සංගායනාවේ පෙරහුරුවක් මේ යන්නේ ඒකට සාරිපුත්‍ර සාංශය තමයි පේන්න තියෙන දැන් චිත්‍රයේ ඉස්සරහම ඉන්නේ සාරිපුත්‍ර සාංශ ගොඩක් කට්ටිය උදව් කරන්නේ. ඒක නිසා මේ වගේ දෙයක් වෙනකොට Tamanට දැනගන්න පුළුවන් Taman ඉන්නේ සංගීතීය පැත්තේද නැද්ද? එහෙනම් මේ සංගීතයත් එක්ක ඉන්න එක Tamanගේ භාවනාවේ සීල සමාධි ප්‍රඥාට දියුණුවක්ද? ඒ මේ සංගීතය කරන්නේ කාට හරි දේශපාලන බලය ලබා දෙන්නද ආර්ථිකයේද නැත්නම් සමාජිකද නැත්නම් මේ ධර්මයේ නෛර්යානික සද්ධර්මයේ පැවැත්ම සඳහාද කියලා. එහෙම වෙනවනම් කාය ජීවිත දෙකම নিরপেক্ষ උදව් කරන්න. එහෙම උදව් කරන්න බෑ සැක තියෙනවා. මේ කොයි කිව්වට විශ්වාස නැහැ. ඔබ කොයි වෙලාවෙ ඔක දේශපාලනගත වෙයිද දන්නේ කොයි වෙලාව ආර්ථිකයට ඇවිත් දන්නේ කොයි වෙලාවට සමාජික වෙයිද දන්නේ අපිට සංගීතය ඕනේ අපි අපේ පුද්ගලික නිවනක් බලා ඉන්නවා කියන එක ඒ සංස්ථාව හොඳටම පේන දෙන දැන් සංස්ථාවේ කට්ටිය එකතෙන් වෙන්න කැමති නෑ එක එකනා කුටි කුටි හදාන පැත්තකට යනවා ඒ මොකද විශ්වාස නැහැ අපේ ඉස්රායින ගොල්ල කොහෙද යන්නේ කියලා ඒගොල්ලන්ගේ ප්‍රතිපදාවේ මොනවද අඩුපාඩු වෙන්නේ තියෙන්නේ ඒ නිසා බනින්නත් බෑ කරන්නත් බෑ ඉගෙන මොකක්වත් ඇත්තෙත් නැහැ කඩාගෙන යනවා ඒක ජන විඥාණයට පේනවා මේ සංගීතය ස්වභාවික එකක්ද නැද්ද කියලා. අස්වාභාවික නම් ඇඩ්වර්ටයිස්මන්ට් වලින් දුවන්නේ. නැති කාලේදී වෙච්ච කොට සංවිධානයේ ඒ වගේ දෙයක් උනේ. තන්නේ කරම මේ ජනමාධ්‍ය හරහා. මොකද ප්‍රධාන දෙමළ මිනිස්සුගේ සහයෝගය තිබිලා නැහැ. අ ජනමාධ්‍යයේ තියෙන ප්‍රධාන කොටස දෙමළාගේ විරෝ විමුක්තිය සඳහා කියලා කටයුතු කරාට ඒ මිනිස්සු දන්නේත් නැහැ මේ සර කැම්පේන් එකට අහුවෙලා. සාමාන්‍ය දෙමළ දත්තා සිංහල දත්තා සමානයි. කැම්පේන් එක කරනකොට කොටි ලංකාවේ රජයයි ඒ දෙගොල්ලෝ යන්නේ ජනවාදී යුද්ධයක්. අපි හිතන මේ අපිව නියෝජනය වෙනවා කියලා කවදාකවත් නැහැ. මම නියෝජනය කරන්න දෙන්නේ නැහැ කාටවත්. මේගොල්ලන්ට තියෙන දේශපාලන න්‍යාය පත්‍රය අපිට නැහැ. ඒ නිසා සිංහල ජනතාවට සහ දෙමළ ජනතාවට ජනතාව සීමේ ගන්න නැහැ. ඒ මිනිසුන් මේ දා වේලා කාගෙන ඉන්න බැරි ප්‍රශ්නක් තියෙනවා. ඉතින් අර යන්නේ ජනමාධ්‍යය. මේ වැඩ පිළිවෙලක බලන්න ත්‍රිපිටකයේ ඒ ජනමාධ්‍ය සහ ත්‍රිපිටකයට විශාල වෙනස්කමක් තියෙනවා. ජනමාධ්‍ය හැම වෙලාවෙම හිමිකම් ඇවිදලා තියෙනවා. මේකේ ඇවිරි නැත. ත්‍රිපිටක ඕන කෙනෙකුට ගන්න පුළුවන්. ඔය වගේ පොත් සෙට් එකක් බලන්න ලෝකෙ කොහෙද තියෙන්නේ කියලා හිමිකම් ඇවිදලා නැති එක. මේක ඇවිල්ලා මුළු ලෝකෙ දනු ඔක්කොම තියෙනවා. ඕනම කෙනෙකුට කතා කරන්න වෙන ඕන පොතක ලියලා තියෙනවා කත්රුගේම විශේෂ අවසරයක් නැතුව උපුටා ගැනීම ඉලෙක්ට්‍රොනික වශයෙන් හෝ තහනම්. ඒ මොකද ඒවයි තියෙන කුණු හරප නිසා. කුණු හරප තියෙනකොට වහගෙන ඉන්න. සත්‍ය තියෙනකොට අරලා වෙන්නන්න බුල ඕ. හායි. ඒක ගිර කියනවා ඒක හායි කියන සින්දු කැල්ලේ ඉන්නේ මේ කැල්ලි ගඟේ නාලා සුවඳ තවන් ගාලා හායි. ඔව් තෙරුවන් සරණයි. මොකද? හරි අපි මේ පොඩි සින්දුවක් කිව්වා විතරයි. මේ ඒ නිසා ඒ ඒ වගේ පද්ධතියක දිහා බලනකොට ඒක දේව සභාවක් වුණත්, බ්‍රහ්ම සභාවක් වුණත්, මනුෂ්‍ය සභාවක් වුණත්, සංඝ සභාවක් වුණත්, ප්‍රඥා සභාවක් වුණත් ලෝක සාන්ති පිණිස හිටිනවා. ඒකේ ලකුණු වගේක් තියෙනවා. කිසියම් දේශපාලන මේකක් නැහැ. දේශපාලන සාරයක් තියෙන. ඒක ඔක්කොම දන්නවා. ඒක එහෙම මේ දේශපාලන ක්‍රමයට මේක පැතිරීමක් එහෙම නැත්නම් ජනමාධ්‍යයක් කරනකොට මේක පිටිපස්සේ දේශපාලන න්‍යාය පත්‍රයක් ආර්ථික න්‍යාය පත්‍රයක් සමාජික නෑ තියෙන නිවන එහෙම නැත්නම් සමකානන් තපෝසුකු සමගීවොන්ට තපස්සුකයි ඉතින් අද උඹව දෙනකොට භාවනා කරන්න බැරි අපිත් එක්ක භාවනා කරන යම් කෙනෙක් එක්ක තරහක් එනවා ඉවරයි ඒ බුදුන් එක්ක වෙච්ච තරහක්ම තමයි ධර්මයේත් එක්ක වෙච්ච තරහක් සංඝයාත් එක්ක වෙච්ච තරහක් අපේ කොම්පැනි එනේ මොනවා කරත් නෝකරහුව වැරද්දක් කරත් ඒක මගේ වැරද්ද ඌ ඇදලා යන කණ්ඩ දෙයක් ගහලා කියනවා ගහලා එලවන්න එපා. ගහ පැලසොට කියලා කියනවා බයි මම පළේලෙට කියන්නේ. කියලා බෑ ඌ එළියට කියව කනවා ගම කනවා. ඒක ගහලා ඇතුලට ගන්න. ඒක දඟලන් දෙන්න එපා. කියලා ඌ පැත්තකට දාලා චුට් ටික දාලා කරනවා. ටිකටම උඹුරේ පන්සිවාංශ කියනවා පහුල එකෙක් වැරද්දක් කරනවා කියලා ගහලා මරණ්ඩයි. හදලා ගන්න එපා. ඒක නිසා භාවනා කරන්න නැතර අන්‍යව බෝධේ තියෙනවා. මේකේ සීමාවක් නැහැ පැතිරෙන. ඒ කෙනාගේ දක්ෂකම් ඕ ගාලා ඉන්න පටන් ගන්නවා. හිතා ගන්න බෑ මොකද ඔය ඔය අපි මේ අවස්ථාවට මම මේ නිදර්ශනයක් වශයෙන් කියන එක මේ තොරතුරුකුත් වෙනවා. අපි මේ ධර්ම සම්මන්ත්‍රණයක් කරන්න යනවා කොළඹ. සල්ලිත් නැහැ. මිනිස්සුත් නැහැ. කවදාවත් කරලත් නැහැ. කතා කරන්න කවුරුත් නැහැ සම්මන්ත්‍රණේ. මේ දවස්වල හැම කෙනාම ඒකට සති පාසලට සම්බන්ධ හැම කෙනාම මේ පැත්තෙන් හිතනවා. හිතලා ඒගොල්ලෝගේ මං කිව්වේ ඔච්චරයි ඕන කරන්නේ. ආයි මේ කවුරුත් අම්ම සම්බන්ධ කතා කරනවා. අපි කවදා හරි ඉස්සරහට කරන් තියෙන වැඩකට අපි එකතු වැඩ කරලා බලනවා. අපිට ප්‍රාග්ධනිය නැහැ. අපිට තැනක් නැහැ. අපිට ජනමාධ්‍ය කිසිම නාලිකාවක් නැහැ. අහවලා කියලා කතා කරන්න කැමති නැහැ. කතා කරන්න එන එක නම් බෑ කියලා. নানা ප්‍රකාර හේතු මත. හැබැයි මේක යනවා. යනකොට තේරෙන්නේ මේක කාලයේ ධනේ ශ්‍රමී කොහෙන්ද එන්නේ කියලා. අපි හිතාම නැති පැතිවල මිනිස්සු සම්පූර්ණ මේක දිහා නැමිච්ච සමනලයට අතුනමන වගේ අනේ සාංශ අපටත් කියන්න අපිට පුළුවන් හැටියෙන් කරන්න මොකද මේ පණිවිඩ ළමයින්ට යන්න ඕනේ. මම කියන මටත් ඒක තේරෙනවා. හැබැයි ඕගොල්ලෝ හිතන විදිහට මේ එච්චර මුදල් ප්‍රමාණයක් මෙච්චර ප්‍රසිද්ධ දේශකයෝ මෙච්චර ධනමාධ්‍ය සහ මොකක්වත්ම නැහැ. බය වෙන්න එපා. මොන විදිහකටත් බය නෙමෙයි. මොකද පොඩි ළමයි ටික අපිත් එක්ක. අපි යන වැඩේ දන්නවා අපි මේ කිසිම මේ ආගමකට හැසිරීමක් ඕ මොනම දේශපාලනවල ලැබෙන උන්ට තියෙන මේ අසහනයක් තියෙනවා. මහයුන්ගේ තියෙන අසහනේ බෝ වෙන්න ඉස්සෙල්ලා. කුඩි උන්ට දෙන්න ඕනේ. ඉතින් ඒකට මේ මිනිස්සු ගියා බලන හැටි බලනකොට මම හිතුවා අපි සම්මන්ත්‍රණේ ලාභය ලැබලා ඉවරයි. මොකද කොටම ඕනෙලා තියෙනවා මේක කරන හැබැයි අපි දන්නවා වටපිට බලනකොට අපිට ඒ මට්ටමකට ය아가න්න වනුගා ගන්නවත් බෑ. නමුත් අපි තරසම් කරනවා පිස්සු කිව්වාම සාමාන්‍ය පිස්සුවක් නෙවෙයි මේක ඩබල්. අවුරුදු දෙකකට සැරයක් දිගටම සම්මන්ත්‍රණ කරනවා. මේ පළවෙනි එක සාර්ථක නැහැ. පළවෙනි එකවත් තාම කොහෙද තියන්නේ මොකද කරන්නේවත් දන්නේ නැහැ. අහසේ. අපි කියන අවුරුදු දෙකෙන් දෙකට දෙකෙන් දෙකට මේ තියෙන මේකට කියන්නේ ඇටපැල කරන එක කියලා මේ හැටි. යන්තම් මේ කණු කැපිච්ච ඇට ටික ඉහලා දාලා බලනවා කොයි පොළොවේද හැදෙන්නේ කොයි ගල උඩටද වැටෙන්නේ විසි කරලා බලනවා. ඉතින් මේ වගේ එකක් තමයි සංගීතය කියන්නේ. තෝ පේන්න තියෙන සංගීතයත් බහුජන හිතාය සුඛාය දේසුක දේව මනුස්සාය දීලා බලනවා. මොකද අපිට පෙරතුණයි කියලා නැති වෙන්න දෙයක් නැහැ. ඇති උනායි හම්බුනායි කියලා අපිට ප්‍රධාන වශයෙන් ලැබෙන දේශවන ආර්ථික ලාභයක් නැහැ. හැබැයි මේ මේක හරහා මේ මේ මේ කම්පන වේගේ පැතිරෙනවානේ. මෙහෙම වැඩක් කළා අසාර්ථකුණයි කියලා හෝ. ඒ අසාර්ථක චාස්ස තුනක් විතර ලංකාවේ තියෙනවා. ඒ අධ්‍යාපන ශාස්ත්‍රයට යන්න ගිහිල්ලා. ඉතින් අපි ඔය ඔක්කොම එකක්වත් විශ්ි කරන්නේ ඒව ඉගෙන ගන්න මොකක්ද එහෙම වෙන්නේ හේතුව. අපි හිතාන ඉන්නවා අපිට මේ ඒක සාර්ථක වෙන්න විශේෂ හේතුවක් තියෙනවා. එහෙම නැත්නම් ඒක අසාර්ථක වෙන්නත් මේක නිසා වෙන්නද කියලා කියනවා. අපි ඒකට කලබල වෙන්න හොන් නරකයි මං වෙන්න. නමුත් ඒ වගේ දෙයක් අපි වැඩේ යන ගමන් පේන්න තියෙන්න ඕනේ. හැබැයි ඒකේ මේවට කියන්නේ resource people කියලා කියන්නේ මේ ප්‍රභව මොනවාගේ resource people කියන සිංහලෙන් හොඳ නමක් කියනවා. කුසලතා කියන මිනිස්සු කොයි කොනේ ඉනවද කියලා අපි තාමවත් දන්නේ නැහැ. ඒගොල්ලෝ ඇවිල්ලා අපිට ඉදිරිපත් වෙලා කියන ඕකනම් වැඩේ මම මේ කොටස කරලා දෙන්න සාහස. මේ මේ පැත්තට මම මුදල් දෙන්න. මේ පැත්තට මම වාහන දෙන්න. මේ පැත්තේ මම ඉදිරිපත් කිරීම කරා. මේ පැත්තේ මම සිලබස් එක ලියන්න. ඒක දිහා බලනකොට පේනවා මේ කාගෙත් අවශ්‍යතාවයක් මෙතන තියෙනවා. ඉතින් මේ සංගීත සූත්‍රය කියනකොට කාටවත් තේරෙනවා නම් මේක බුදුහාමරංගෙත් අවශ්‍යතාවයි. මේක අනිකෝ සංඝයාගෙත් අවශ්‍යතාවයි. ඊට පස්සේ ඉදිරියට ඉදිරියපත් කරන දින්න සංඝයා කොටසක් ඉන්නවනේ සාසන ඒකෙත් අවශ්‍යතාවය. ධර්මෙත් අවශ්‍යතාවය. ඒ වගේම අබෞද්ධයන්ගෙත් අවශ්‍යතාවය. මොකද කිසිම අබෞද්ධයන් අතර මේ වගේ ඉතිහාසයක් නැහැ. කිසිම තැනක නැහැ. ඒ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මේ ගියාට පස්සේ අපි දන්න ඉතිහාසයෙන් අයින් වුණාට පස්සේ අපෝස්තලස්ලා කියලා 18 දෙනෙක් විතර ඉදිරිපත් වුණා. දැනගත්තේ යේසුස් වහන්සේ දැකපු නැති කෙනෙක්. ජෝන් කවදාවත් දැකලා නැහැ. එයා දක්ෂයා. එයාගේ gospel එක තමයි ඇදලා යන්නේ. ඉතින්සික ළඟම හිටපු කට්ටිය කිව්වා එයා තීන්දුව කරන්න බොරු මේකේ බොරු අනවශ්‍ය දේවල් තියෙනවා කියලා කපලා දෙනවා. ඉතින් නමුත් හොඳ වෙලාවට අර කපලා දාපු gospels තියෙනවා. gospels කියලා කියන්නේ gossip වගේ එකක් තමයි. <laughs> කොහොම හරි 18 සංසන්දනය කරලා බලන්න පේනවා. දැන් මේ බයිබලේ සන් ජෝන්ස් බයිබල් එකේ තියෙන කොටසක්. ඒ වගේම අර heretics කියලා කපලා දාපේවත් බලනකොට කාටද බලේ තියෙන්නේ මේක හරි මේක වැරදි කියන්නේ? ඔය යේසුස් ක්‍රිස්තුන්ට ඉන්න වෙලාව වෙලා නැහැ. ඒ යේසුස් ක්‍රිස්තුන්ට දන්නෙත් නැහැ ඔය වගේ ඉස්සරහට වෙයි කියලා. ඊයකට කුරානේ එකම පොතක් තියාගෙන මොනම විදියකින් හරි දෙවන්නේපත් කිරෝ බෙල්ලෙම ගහලා තියන්නෙම නැහැ. ඒ මොකද ඒක දන්නවා තුන්හත දෙන්න දීපු ගමන් ඕක මොන මොන හරි අනම්මනම් වැටෙනවා. ඉතින් විලා දෙන එක ඇතුලේ එච්චර ගන්න දෙයක් නැහැ. පොඩි කොටසක් ඇත්තේ. හැබැයි ඔප්පු කරගෙන යනවා පේන පේනවා. ඒකත් එවකට පැවතිච්ච ආගමික ප්‍රලාප පදනම් කරනවා කියලා තියෙනවා. ආගමික ප්‍රලාප තිබිලා තියෙනවා. මේ සරුවචාන්සේ පහල වෙන බව දන්නෙත් නැහැ. දැන් තැන් වල තියෙන කට කතන්දර ගිහිලා තියෙනවා. ඉතින් අනෝ ඒ Hindu මුස්ලිම් ආගමේ ඒ කුරාණයට සාපේක්ෂව සූෆිසම් කියලා වෙනම භාවනා ක්‍රමයක් පටන් ගත්තා. Hindu ගා මුස්ලිම් කට්ටිය දැනගත්තා මේ කට්ටිය ගියොත් අනිවාර්යයෙන්ම අල්ලනවා. මොකද උන් භාවනා කරනවා. බිල්ලෙම කරනවා. දැන්ට කපනවා. දැන්ට දෙන්නේ නැහැ සූෆික් භාවනා කරනමුත් ලක්ෂම සූෆි මේ දෙන්නේ තුනේ ලියපු පොත් ලෝක සාහිත්‍යයට ගියා. මේ මෑතකදීත් එකක් ගියා. සාතන්ගේ ගීත කියලා. ඒක න ටිකක් හානි කර දේවල්. ඉතින් ඒක නැගිටලාට පස්සේ අර කියන්නේ මේ කුරාණේ තියෙන ඒවායි මේකේ තියෙන ඒවායිදලා මොකද්ද අරක ප්‍රායෝගික මේක මේ මූලධර්ම මේ ත්‍රිපිටකයේ ඕනම දෙයක් කරන්න පුළුවන්. භාවනා කරනවා නම් භාවනා කරන උපදේශොත් තියෙනවා. ආගමක් හදාගන්න ආගමක් හදාගන්න පුළුවන්. ඒක ප්‍රශ්න නෑ. ඒක තමයි උනේ. නමුත් නැවත අපි දැන් ඉන්න යුගයේ අවුරුදු 40 50ක් ආය භාවනාවට පෙළඹෙනවා. ඒකටත් අපි ත්‍රිපිටකයම ගා. ඒක සංගීති සූත්‍රයේ විශාල තැනක් එනවා. මොකද අවුරුදු 2500ක් පණිවිඩේ ගිනාවේ ওই සංගීතය නිසා. එහෙම නැත්නම් සංගායනාව නිසා. ඒ සංගායනා කළා දැන් අපි ඒක තහවුරු කරගෙන තියෙනවා. ඒක තමයි අපි තේරවාදී කියලා ගන්නෙ. නමුත් අපි දන්නවා දෙවෙනි සංගායනාව ඉඳලා ඔය මේ මහා යහන එහෙම නැත්නම් සූත්‍රාන්ත එහෙම නැත්නම් අනිකෝ සංගීතික නිකාය හටගත්තා. ඒ අර පළවෙනි සංගීතයට විරුද්ධව. ඒකේ මේ පොතට මුල් තැන දෙන කොටස තමයි තේරවාදී කියන්නේ. තේරවාදී කියලා සූත්‍ර කොටස ධර්ම විනය කොටස් දෙකක් වෙන් කරගෙන ආයේගේ ඒයින් පස්සේ කාටවත් ලියන්න බෑ සූත්‍ර. අරක සම්මුතිය. ඊට පස්සේ තියෙන නිකායවල ඒ ඔය කට්ටිය නායක තව තව සූත්‍ර ලියනවා. අදත් ලියනවා. ඉතින් ඒක හැබැයි හරි භෞතික විද්‍යාවට ගැලපෙනවා, ක්වොන්ටම් ෆිසික්ස් වලට ගැලපෙනවා. අද තියෙන කුඩු ප්‍රශ්නෙට ඒජ් ප්‍රශ්නෙට ගැලපෙනවා. මොකද ඒව ලියලා තියෙන්නේ පස්සේ. මේකේ නෑ. මේකේ ප්‍රශ්න එන්ඩිසා ලියපු මුල් යුගයේ. ඉතින් සංඝ දෙනෙක් හිතනවා මේ ත්‍රිපිටකේ ඔතෙන්ටික් එහෙම නැත්නම් මූල ප්‍රභවය කියලා. නමුත් ඒක මැරිච් එකක්. වැවෙන්නේ නැති එකක්. අනිවාර්යයෙන් වැවෙනවා. බොහොම ශීක්‍රයෙන් වැවෙන නමුත් ජාතකයක් නෑ ඒ කියන්නේ. ඉතිහාස කතාවක් නෑ. ඉතින් අපේ හාමුදුරුවොත් දැනගන්න ඕනේ මේ තේරවාදී කියන එකෙන් තමයි සම්මුති වශයෙන් පිළිගන්නේ ලෝකයා මේ බුද්ධ වචනේ හුඟක් තියෙනවායි කියලා. නමුත් ඒකෙම තහනමක් තියෙනවා කිසිම කෙනෙකුට වෙන්නේ දර්ශනයක්වත් දෙන්න බෑ මේකෙන් විතර කතා කරන්න ඕනේ කියලා. ඔය ඒක තමයි කඩලා ගියේ ওই භාවනා වෙනවත් එක්ක මහසීසාරු Tamanට උන්දි කියන්න ගත්තා. සම්ප්‍රදායත් රකින්න ගමන. ඥානරාම ස්වාමීන් වහන්සේත් ප්‍රසිද්ධ කරා. කටුකුරු දෙවියන් වහන්සේට අතපය වනලා කිව්වා. පණ්ඩිත ස්වාමීන් වහන්සේ යම් ප්‍රමාණයකට මේක تعلق කරලා කිව්වා. ඔය තියෙනවා තිබිච්චාවයි. හැබැයි මෙන්න මෙන්න හර පද්ධතිය. ඒ නිසා අපි ඉන්නේ යුගය අද අලුත් යුගයක් අපට ඕනේ නම් තේරවාද පැකට් එක අරගෙන ඉවල බලන්න පුළුවන්. ඒ පැකට් එක ආගමකට හරවගත්ත හැටි අද ඔය තියෙන නිකාය බෙදෙත් ටික බලතයි. ඒක තුල තියෙන සතිපට්ඨානේ විපස්සනාව සතිය මේක තුලම තියෙනවා. පුද්ගලිකව තියෙන එකක්. ඒක හොයාගන්න. ඒ නිසා සංගීත සූත්‍රය කරලා තියෙන්නේ ඒ අංගපගක කඩලා කඩලා දාන්න නැතුව සාමාන්‍ය අටසකින් ඇඳලා තියෙන එකක්. ඒ නිසා සාරිපුත්‍ර සාංශයේ දෙන මේ නිදර්ශන හරිය වැදගත්. ඒකට හේතුව නිගණ්ඨනාත පුත්ත මෙරිකා නොබෝකල්. ඒකේ තියෙනවා නිගණ්ඨනාත පුත්තගේ සූත්‍ර ටික ඔක්කොම තියෙනවා දැන්. ඒක කියවලා බලන්න පුළුවන්. ඒත් ඒ වම් මේ සුතං කියලා තමයි පටන් ගන්නේ. නිගණ්ඨාතික පුත්තගේ සූත්‍ර ඔක්කොම පටන් අරගන්නේ ඒවා මේ සුතං. ඒ නැත්තම් අපේ විනය පිටක පටන් ගන්නේ වෙන සත්ත්ම විභක්තිය නෙවෙයි විනය විභක්තියකින් අරක සූත්‍රයන්නේ එකෙමයි. අර්ධමාගදී වලින්මයි දේශනා කරලා තියෙන්නේ. කාය වාග් මනෝ කියන එකක් තියෙනවා. පන්සිල් පද පහක් තියෙනවා. මොනම එකක්වත් නැහැ. භික්ෂුනි ශාසනයක් තියෙනවා. ස්ත්‍රියවටත් තැන දුන්නා. බ්‍රාහ්මණයට ගහන එකක් තියෙනවා. ඒ නිසා සමාන ලක්ෂණ පහක් තියෙනවා. බුද්ධ ආගමේ සහ නිගණ්ඨනාත පුත් දෙනවා. නිගණ්ඨනාත පුත් අභාව ප්‍රාප්ත වෙනත් එක්කම කෝලිය රණ්ඩු කරන්න පටන් ගත්තා. රණ්ඩුකල කැඩලා ගියා. නමුත් අද කියලා බලන සාරණාත් අද කියලා බලන ඕනම බෞද්ධ ඉන්දියාවේ තියෙන තැනක ඒතන තාමත් තියෙනවා නිගණ්ඨ පන්සල. තාමත් ඒ නිගණ්ඨයක එන දවසට බෞද්ධයොත් යනවා මේ මිනිස්සු බලන්න. මොකද ලිංගෙ පෙන්නනවා. හඳුන් නැතුව යන්නේ ඉතරම් පස්සේ දෙන්නේ කරන පාරතුක ගා මිනිස්සු පුදුම විදිහට බලා ඉනවා. මේ යටපැල් පේනවා. එළියට එන්නේ නැහැ. මේසු පුදුම විදියට භාවනා කරනවා කියනවා. භාවනා කරනවා එළියට එන්නේ බොහොම දවසකට එදාට පුදුමාකාර සෙනඟ. ඉතින් හැම ඉන්දියන් නායකයෙක්ම ඒ ප්‍රධාන නායකයා ළඟට ගිහිල්ලා ආශිර්වාද ගන්නවා නිගණ්ඨයින්ගෙන්. තාම ඉන්නවා ශේතාම්බර නීලාම්බර කියන මේ නිකාය දෙක. ඒක කඩලා ගියාම කියලා ප්‍රධාන වශයෙන් කඩලා ගියාට මම දන්නේ හරපද්ධතිය මොකද්ද කියලා උපසම්පදාව පවාද තියෙනවා. හැබැයි ඒක ලස්සනක් වෙලා තියෙනවා රැකිලා තියෙන්නේ බුද්ධ ඝන් තියෙන තැන්වල විතරයි. අපේ පොතේ විතරවත් නැහැ නිගණ්ඨ පොත්වල නිගණ්ඨ නාථක ගැන විස්තර. නිගණ්ඨ නාථකේ දේශනා අපේ පොතේ තියෙනවා. ත්‍රිපිටකේ තියෙනවා. මේ වගේ තැන්වල තියෙනවා. නැත්නම් එයාගේම සූත්‍ර තියෙනවා අරගෙන බැලුවොත් ඒ වගේ මේවා බොහොම සමාන්තර ගතියක්. නිවන වගේ දෙයක් නෙවෙයි. නිබ්බාන පරිසංයුත්ත නැහැ නම සූත්‍ර තියෙනවා උපසම්පදාව තියෙනවා මිනිස්සු තාම ඉන්නවා අපේ ලොකු සාධින්න කාලේ කියනවා ඒ නිගණ්ඨනාථගේ පුත්‍රගේ දැනට ඉන්න ශාවකයෝ ගිහියෝ ඔක්කොම රත්තරන් මුදලාලා ඒසයමස ඉඳගන්නේ රත්තරන් පුටෝ ස්ථාන ඔක්කොම රත්තරනේ සල්ලි කිව්වම කෙලවරක් නැහැ ඒක කිසිසේත්ම බුද්ධ ආගමට සලකන්නේ බුද්ධ ආගම මොකද්ද බුදුහාමුදුරුවෝ සරුවචන නැහැ නේ අපේ සරුවචන වහන්සේනේ සරුවචන නැහැ බුදු පිළිමේ නිගණ්ඨ පිළිමේ තිබ්බොත් මොනම තහලකින්වත් වෙන් කරන්න බෑ. සාරණත් මේකට ගිහිල්ලා බලන්න කෞතුකාගාරෙට ඒකේ බුදු පිළිමේ මේ බුදු පිළිමේ මේ පූර්ණ නූල තියෙනවා මේ මේ නිගණ්ඨකේ. ඒක පේන්නේ සිවුර පාටිය වාගේ. අත් දෙක තිබ්බහම ලිංගේ පේන්නේ. එච්චරයි. හොයන්න බෑ රූපේ හිටගෙනද ඉඳ මේ හෙළුවෙන්ද නැද්ද තියෙන්නේ කියලා. ගලනේ ගල නිසා ඒක හොයන්න බෑ. නිගණ්ඩ ඒ කට්ටිය කරන්නේ දැනගන්න පුළුවන් මේ මම දැකලා තියෙන විදිහට සුදු හඳුන්ගේ අවුර ගාලා නළලෙයි මේ උරිස් දෙකේ ධනිස් දෙකේ හුණු ගන්නවා. ඒ ඒ කට්ටිය අර ආශිර්වාද ගන්න ගන්නේ හඳුන් ගාගෙන නැති අත ගන්න. තාරණාත් කෞතුක ගහට ගියාම බෝඩ් එක ගහන්න පුළුවන් ගලවලා බුදුහාමරගේ රූපෙට ඕන තරම් නිගණ්ඩට නායි කියයි. නිගණ්ඩේ බෝඩ් එක ගහලා බුදුහාමරට ගහට කිසිම මෙතන නැහැ ගල්පිලිම කොහොමඩක් කතා කරන්නේ නැහැ. ඒ කෞතුකාර වැඩ ගැන මිසු කතා කරන්නේත් නැහැ. කවුරු ගලවලා ගහලා නැහැ. මම කියන්නේ එච්චරයි තියෙන්නේ. දැන් අපි ගහනවා නෙමෙයි ඊටපන්දන් හදනවා බුද්ධ රූපෙන්, ගානුන්ගේ ලංකට අඳිනවා බුද්ධ රූපෙන් කිය නිගණ්ඩ කට්ටියට ගාලල්ල. ඒ නිසා අපේ කට්ටිය නඩු කියනවා හෝ ගාලා. ඒ මොකද ඒක බුදු පිළිම කියලා හිතාගෙන. ඔය මෙල්බන් වල එහෙම ඔය කඩේකට ගියාම තියෙනවා බුදු පිළිම හෝ ගාලා. ගාඩන් එකේ තියලා තියෙනවා. වතුරක් එන්න බුදුහාමුදුරුවෝ ලූඩට. කරේ දැනන්නේ සීතල කියන්නේත් නෑ උණුසුම කියන්නේ උදා කරේ බණින්න. අපි හිතනවා නේ බුදුහාමරංග ඔලුවට වතුරක් කරනවා කියලා. නිගණ්ඨනාත කට්ටිය ගණන් ගන්නෑ නෑ. අනිතිකගේ ගාඩන් සදන කට්ටිය බුදු පිළිමයක් කියලා ගණන් ගන්නෑ. අපිට දකින්නකොට ඌරු විශේ නගිනවා අපෝ මෙච්චර උඩ තියලා වඳින බුදු පිළිමෙට මෙහෙම ඉස්කොන්න වැඩි කියලා. ඉතින් ඒ නිසා මේ නිගණ්ඨක රූපේ මේ දෙක ඇතුළ දෙන්නම රජපෞලෙන් ආවෝ දෙන්නම බ්‍රාහ්මණ කුලයට ගහවෝ දෙන්නම ගිහි ගියත ඇරපෝ දෙන්නම ස්ත්‍රී පැවිද්ද පිළිගත්ත දෙන්නේ දෙන්නම සර්වඥතාඥානට ක්ලේම් කරලා තියෙනවා. බුදුජානසෙත් සර්වඥ කියලා අපි කියනවා. ඒකල බුදුජානස කියනවා නිගණ්ඨනාථ සර්වඥ කිව්වට මෙන්න මේ අඩුපාඩුකම් තියෙනවා කියන්නේ. මම කියන්නේ මොකද මම හිත යදුවත් විතර මට බලන්න පුළුවන් මට සියල්ලම සමවේදම් පේන්නේ නැහැ. මේ නිගණ්ඨට පුළුවන් කියලා කියන එහෙනම් මෙහෙම වෙන්නේ කොහොමද කියලා බුදුජානස ප්‍රශ්න කරනවා. නිසා හරි ඉන්ටර් හරි උනන්දුකාරක දෙනයක්. නමුත් ඒකමයි සාරිපුත්‍ර සාහිත්‍ය මෙතන ඉදිරිපත් කළා කියන්නේ කොන්න බලන්න නිකන්ටට වෙච්ච දෙයි. නැත්නම් නිකන්ගේ ශාසනයට වෙච්ච දෙයි. ඒක වෙනවයි කියලා කියන්නේ ඇත්තටම සාසුන් වංශේ වැරදි. කියපු ධර්මේ වැරදි. ඒක නෛර්යානික නෑ. ඒ කියන්නේ ධර්ම විශ්ින් ධර්මේ පවතින්න බෑ. නැවතත් මම කියනවා ධර්ම විශ්ින් ධර්ම පවතිනවා වෙනුවට ගෝලිය එකතු වෙලා නැවත සත්‍යයනා කිරීම ධර්මයේ පැවැත්මට අවශ්‍යයි. ගෝලිය විශ්ින් නැත්නම් සංඝයා විශ්ින් භාවනා කරන අය විසින් සමගිය පැවැත්වීම සමග්ගානන් තපෝසුකෝ ඒක කියලා තියෙනවා කවදාවත් සබ්‍රක්‍මචාරින්නතර වෛර කරන එකනට භාවනා හරියන්නේ නැහැ කියන. ඇත්තටම මට කියන්න පුළුවන් හරියන්නේ නැති කට්ටිය තමයි වෛර කරන්නේ කියලා. වෛර කරන කට්ටියට හරියන්නේ නැති එක නෙවෙයි තියෙන්නේ. භාවනා හරියන කෙනෙකුට කවදාකවත් තමන් එක භාවනා කරපු කෙනාට වෛර කරන්න බෑ. තමන් ආපු පාර පේනකොට තමන් දන්නන ඔය මෝඩකම් මං අනිවාර්යයෙන්ම කරලා තියෙනවා කියලා. අද බෑ අද නැති වුණාට. ඒසොට ඒ මනුස්සයාට පුළුවන් ක්‍රමයට කියලා දෙනා මිසක් දුක් නොදකින් කියන්නේ නෑනේ. ඉතින් අපිට මේ විවසන්න බැරි. අපේම දේ ඔක්කොමලා කරන්න ඕනේ කියලා අපි හිතන් ධර්මේ නයිරණිකත්වය දන්නේ, සංගීතය දන්නේ, සාමය දන්නේ. අපිට ඊට වෙඩි මාන්නකාරකම් බැරි. ඉතින් ඒ නිසා හරි අමාරුයි ඒක කඩන්න. විශේෂයෙන්ම කැරෙන්නුනේ ඇතුළේ ඉන්නේ. පිටින් කරන්න ගියාම තරහ වෙනවා. ගුරුවරත් එක්ක තරහ වෙනවා. ඒ නිසා මාන්න ඇතුළෙන්ම කැඩෙනකම් ඉතින් රහස වශයෙන් කියන්න තියෙන්නේ සතිය වඩන එකයි. ඉතින් මට හිතෙන්නේ ওই ටික කියවන්න තමයි මේ ටික අහුවට පස්සේ ඉතින් මම හිතනවා දැන් අපි පැය භාග පැයකට කිට්ටු කාලයක් අරගෙන තිනවා මේ වෙනකොටම ඉතින් මම ආරාධනා කරනවා මෙතෙන් පටන් විවිධ ධර්ම සාකච්ඡාක ස්වරූපෙන් තමයි ප්‍රශ්න ප්‍රකාශන හෝ මාතෘකා තියෙනවනම් සාකච්ඡාවේ නාමයෙන් ඉදිරිපත් කරන්නයි කියලා මෙල්බන් නගරයටත් කියනවා මෙතන සම්බන්ධ වෙලා ඉන්න අයටත් මතක් කරනවා මෙල්බන් මොකද කියන්නේ? ඒ ඔක්කොම නිවන් දැකලා මෙහෙත් ඒ වගේ මේ මේ කට්ටිය සුප්‍රබුද්ධ ඒකත් ලොකු දෙයක් අප මේ යන කාලේ හැටියට බලනකොට මේ හරියට ඩෙන්ගු තියෙනවා ඒක උණ විකාරයටත් ඕක හිතෙනවා මේන් ප්‍රශ්නයක් එනවා අවශ්‍ය මොනවද තියෙනවද ආ පොඩ්ඩක් හින්දා අපි ඒක බාර ගන්නවා අපි පැවරුම බාර ගන්නවා ප්‍රශ්නයක් තියෙනවා පැවුම් කන්දි ඔව් කියන්නේ හදලා ඒක ඉතින් අහන්න වෙන ප්‍රශ්නයක් භාවනා කරනකොට භාන වරදිනවයි කියලා හෝ හිත පිට ගියයි කියලා හෝ කැඩුනයි කියන අවස්ථාවක් විස්තර කරන්න. ඒකට කාලේ ඒකට ඔය තුන භාන කැඩිච්ච වෙලාවක් හිත පිට ගිය වෙලාවක් භාන වැරදුනා කියන වෙලාවක් මම කියන්නේ තණ්හා මාන දිටි විස්තර කරන බලම් භාවනා කැඩිච්ච අවස්ථාවක් මට විස්තර කරන්න තමයි සී කරන්න පුළුවන්. භාවන කැඩෙන ප්‍රදේශයේ හිතවිලට යන අවස්ථාවද නැත්නම් කැඩෙන හිතවිලි නතර වෙන අවස්ථාවද භාවනා කැඩුණයි කියලා බාර ගන්න. මට ඕනේ භාවනා කරන කෙනෙක් වශයෙන් තමන්ගේ හිත පිට ගිය වෙලාවක්, භාවනා කැඩිච්ච වෙලාවක්, හරිය නැති වෙලාවක් පිළිබඳ නිදර්ශනයක් මට ඕනේ. කවුද වෙන කවුරු හරි කැමතිද මම මේ ප්‍රශ්නේ තේරුම් ගත්ත කෙනෙක් මේ සාකච්ඡාවට උදව් කරන තමයි භාවනා කැඩිච්ච වෙලාවක් සභාගත කරන්නේ. කරන භාවනා කැඩිලා නැහැ මට පේන කාලේ. මොසරසන්ද මේ දර කීපු විදිහටම දැන් මේ මහත්ය කියන එක ගැලපෙනවද දන්නේ. මේ දැන් හිත පිට වෙන අරමුණක ප්‍රපංචයකට යනවා කියලා තේරෙනවා සමහරවිට. තේරුණොත් ඒක නවත්ත ගන්නත් බැරි කත්වයක් තියෙන සමහරවිට. ඒකේ අර සරබාල වීමක් වෙනවා. දැන් අර එහෙමත් ගිහිල්ලා ඊට පස්සේ ආයි බලද්දී එතකොට අන්න පුංචි පශ්චාත්තාවයක් වෙනගෙන මිත්‍ර මේවා වෙලත් මේ තාම මේ වගේ දේවල් දැන් දැකලත් නවත්ත ගන්න බෑ වගේ නේද කියලා එතන පශ්චාත්තාවයක් වෙනවා. ඔය ඒකට මෙල්බන් පැත්තෙන් බැලුවොත් ප්‍රශ්න නකන්නේ අපි මේ සාකච්ඡාවේ නැති වුණත් කල්ලාතෝ කියලා තියෙනවා මේ හිතේ තියෙන කහට තුනක් තණ්හා වශයෙන් මාන වශයෙන් දික්ටි වශයෙන් ඒ ඉගෙනගත්ත දැනගත්ත මේ කහට පහන දෙයක් දකින්නේ කොහොමද? ඉතින් ඒක නිසා මම මේක වඩා ප්‍රායෝගික කරගන්නයි මම ඇහුවේ ප්‍රශ්නයක්. හිත පිට ගිය වෙලාවක්. ඉතින් හිත පිට ගිය වෙලාවට දැන් අපිට ඉතිරිපත් වෙලා තියෙන සාක්කිය තමයි හිතවිලි එනවා. සමහර විටක හිතවිලි තියෙන බව දන්නවා. එහි වුණත් ඒකේ Java වැඩි. එතකොට තමන්ට මධ්‍යස්ථ අරමුණට මූලික අරමුණට හිත ගන්න බෑ අරකෙමයි නටන්නේ. ඉතින් අපි ඒක අරගන්නවා භාවනා කැඩිච්ච අවස්ථාවක් කියලා. ඒ කැඩි කියන්නේ බරපතල කැඩිල්ලක් දැන දැනත් කැඩෙන වෙලාව. අන්නේ වෙලාවේ ගත්තොත් අපිට සාකච්ඡා කරන්න පුළුවන් මූල කර්මස්ථානයේ තියෙනවා. ඒක තමයි අපේ ගෝචර භූමිය. නමුත් හිත අගෝචරයේ හැසිරෙනවා. එහෙම නැත්නම් හිතවිල්ලට ගිහිල්ලා දැනගත්තත් හිතවිල්ලේ ඉන්නවා. දැන් එතකොට මේ ගෝචර භූමියේ තණ්හාමාන දිටි නැහැ කියලා අපි ගත්තොත් ඒක තණ්හා කරන දෙයක් නැහැ. හිත ගියයි කියලා ආඩම්බර වෙන්න දෙයක් නැහැ. මාන කරන දෙයක් නැහැ. නමුත් අර හිතවිල්ල ඇඟටත් නොතිය නොදැනි පැදුරටත් නොකියා දුවන්නේ හිතවිල්ල තණ්හාමාන දිට්ටි සහිතයි අරමුණ තණ්හාමාන දිට්ටි නැහැ. ඉතින් ඒක නිසා යෝගාවචරය මොකක් කළ යුතුද කියලා බැලුවොත් තාම තණ්හාමාන දිට්ටි අඳුර ගන්න පුළුවන් වුණත් බැරි වුණත් අරසාව පිනිස අර තණ්හාමාන දිට්ටි නැති අරමුණට එන එක තමයි මේ වෙලාවේදී කමඨහන උපදේශ වෙන්නේ. නමුත් ප්‍රකාශ වෙනවා <clears throat> යෝගාචරයක දැනගත්තත් ගන්න බෑ. මොකද හේතුව හිත අදින්නේ අර පැත්තට. නිකන් මේ අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් නම්බුකාර බල්ලෙක් නම්බුකාර පටිය කර ගහගෙන නම්බුකාර මහත්තයෙක් කරන් යනවා කියලා බලමු හිතමු. එනකොට අහ ළඟ තියෙන කක්ක බෙට්ටක් තියෙනවා. ඉතින් බල්ල අතෙන්ඩමනේ අදින්නේ කොච්චර කෙරුවකද බල්ල නම්බුකාර වුණාට මහත්තයා නම්බුකාර වුණාට පටිය නම්බුකාර වුණාට ඌට ඕබඩ කරලා බලන්නත් ඕන කියලා නැත්තම් බල්ලට ඉෂ එකක් වක් වෙනවා. කෑවොත් නම් ඔක්කොම හනිපෙනවා. හරි ඉඹල බැලියවත් නැත්තම් ඉෂ එකක් වෙනවා. ඉතින් අර මහත්තයාට හරි ලැජ්ජයිනේ දැන්. මේ ලනුව තියෙනකම් බල්ලා ඒ පැත්තේ මහත්තයා අරේ. බල්ලා මේ මහත්තයා දැක්කේ නැහැ වගේ ඉස්සර බලනවා. බල්ලා මේ පැත්ත බලනවා. ඉතින් ඒ වගේ ගතියක් තියෙනවට දන්නවා බල්ලා අදින්නේ පිවිතුරු SMS නැහැ නේ උට slowly mindfully silently මේ ඌට තියෙන ඌට කක්ක බෙට්ටේ නෙවන කරන්නේ. අන්න ඒ වගේ අපේ හිතේ පැති දෙකක් තියෙනවා. සදාචාරය පිළිබඳව අපි බුදුජානක දීපු තණ්හාමාන දිට්ඨි නැති උපදේශෙ පෙන්වනවා. අරමුණ පෙන්වනවා. නිමිත්ත පෙන්වනවා. ඒක නිසා සාමාන්‍ය දේවල් යනවා එනවා. එකක් දෙකක් එනවා. ඔය වගේ හිතවිලි, වේදනා, සද්ද. ඒකට ගියාට පස්සේ හිත මහත්ය මේකට අද්දට බල්ල මේකට අදිනවා වගේ. අර පටියෙන් සම්බන්ධ වෙනවා වගේ බල්ලගේ ගතිය මේ. මේ ධන්නාමාන දීටි පැත්ත සෙවලයි. ඕජාවයි. ඉතීකට අදිනවා. මේ අදින්නේ තණ්හාව නිසාද මාන්නේ සාදිටිනාද කියලා අපි පොඩ්ඩක් නතර කරමු. ඒතකොට දැන් අපි භාවනා කරපු කෙනෙක් වශයෙන් අපිට මේ තණ්හාමාන දිටි පේනවා. මොකද හේතුව තණ්හාමාන දිටි නැති උපේක්ෂක මධ්‍යස්ථ අරමුණ තියෙද්දිත් ඒකට යන්න ඕනකම පිළිබඳ අපිට ඕනකම තිබුණත් හිතේ ඇදිල්ලක් තියෙනවානේ. නැතියක් තියෙනවානේ. ඒකට netti කියලා කියනවා, නැතිය කියලා කියනවා. අන්නේ අභිනතියට හේතුව අපේ උඩු හිතේ කැමැත්ත තිබුණත් නැතත් යටි හිතේ තියෙනවා මෙහෙම කෙලෙෂයට බරගතියක්. ආන ඒක අපි තේරුම් අරගන්නවා. නික්ලේශී එකක් දෙන්නොත් පෙන්නුවොත් අත්දකපු කෙනාට විතරක් ක්ලේශී එක තේරුම් ගන්න පුළුවන්. ඉතින් එතකොට අපිට වෙන්නේ මේක නැති කරන්න හදන ප්‍රමාණය මේ විදියට නික්ලේශී අරමුණක් දීලා තියෙද්දි හිත ක්ලේශ අරමුණට තණ්හාමාන දිට්ඨාරමුණට අදින බව දැන ගැනීම හොඳ දෙයක්ද නරක දෙයක්ද කියන එක විතර අපිට සාකච්ඡා කරන්න. නික්ලේශී අරමුණක් පෙනිපෙනී තියෙද්දි අත්දකලා තියෙද්දි හිත ක්ලේශ අරමුණට ගිහිල්ලා ඒ බව Taman කෙලෙස් අරමුණේ ඉඳදී මම ඉන්නේ කෙලෙස් අරමුණ කියලා දැන ගැනීම මේ අවබෝධ ක්‍රියාවලියට උදව්පකාර වෙනවද නැද්ද කියන එක ඇහුවොත් මොකද්ද සභාව කියන්නේ? සාකච්ඡා කරන්න. සම්දිට්ඨික සම්දිට්ඨික සූත්‍රය කියලා. මේ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ කෙලින්ම කියනවා රාග අරමුණකට ගියාම රාග අරමුණට ගියා කියලා දැන ගැනීමම සම්දිට්ඨික ධර්මයේ ලක්ෂණයක් කියලා. එතකොට ඒ කියන්නේ සූත්‍රේ නම දීලා තියෙන්නේ සාන්දෘෂ්ටි කියන වචනේ ඉතින් අපි හිතන්නේ සාන්දෘෂ්ටි කියලා කියන්නේ අස්පනා අපිට දැකීම. සාන්දෘෂ්ටි කියලා කියන්නේ අහපු දෙයක්වත් කරපු දෙයක්වත් ඇදහිලක්වත් නැහැ. අස්පනා අපිට දකින්න පුළුවන්. සාන්දෘෂ්ටිකයි. ඒකයි මේ ධර්මයේ තියෙන වටන දේ. ඉතින් සාන්දෘෂ්ටික දෙයට බුදුන්මයි දකින්න ඕනේ, ධර්මෙමයි දකින්න ඕනේ, සංඝයා දකින්න ඕනේ කියලා අපි හිතන තියෙන්නේ. බුදුන්ස් කියනවා රාගේ රාගේ තියෙනදී රාගේ දකින්න එකත් බුදුහාමර දකින්න වගේමයි. ද්වේෂේ ද්වේෂේ තියෙදි ද්වේෂේ දකින්න එකත් බුදුන් දකින්න වගේමයි. මොහේ මොහේ ඉඳදී මොහේ ඉන්න බව දන්නේ බුදුන් දකිනවා. ඒක කොහොමද උගන්වන්නේ සදාචාරවාදීකුට? කදාකත් කැමති වෙන්නේ නැහැ මේ බුදුන් දකින්න එකයි රාගේ දකින්න එකයි දෙකම දැකීමක් කියලා හිතන්නේ. හිතන්නේ නැහැ අම්මෝ ඇස් දෙක පින් කරලා තියෙනවනේ බුදුන් දකින්න රාගෙන නොදකින්න ඔබතන් නොදොමකින් කියනවා. ඉතින් කොහෙද මේ තනි කකුලෙන් ඇවිදින්නේ? මේ කකුල් දෙකම තියෙන්නේ පය සම්බර වෙන්න. ඒක කදාකත් කියලා දෙන්න අමාරු. කියලා දෙන්නත් හොඳ නැහැ. කියලා දුන්නොත් මිනිස්සු මේ කක්ක පෙට්ටිය වලට වඳින්න පටන් අරගෙන ඉබුදු පිළිමවල තියෙනවා. කරන්න බෑ මේ මිනිස්සුන්ට. මේ වගේ තැනකට ආපු කෙනාට කියන්නේ ඔයා සීලයක නෙන්නේ. අපිට දැන් අවශ්‍යයිනේ මේ සන්නාමාන දිට්ඨි අඳුර ගන්න. තණ්හාමාන දිට්ඨි අඳුර ගැනීමේදී තණ්හාමාන දිට්ඨි තණ්හාමාන දිට්ඨි වශයෙන් දැකීමම තමයි ධර්මය කියන්නේ. ඒක නොදකින්න ඔබතන් කියලා කරන්න බෑ. ඒව නොදකින්න ඔබතන් කියන තරම් සදාචාරවාදී කියන්නේ ඌට බය වෙලා පැත්තකට වෙලා බල්ලා අදිනව පුළුවන් තරම්. යන්නේ නැතුව අක්ක බෙට්ටට. නමුත් බල්ලා කක්ක වලට කැමතියි. ඒක නතර කරන්න බෑ. ඒ වගේ අපේ හිතේ කොටසක් තියෙනවා කෙලෙස් වලට කැමතියි. තව කොටසක් තියෙනවා ඒ බව දැනගන්න පුළුවන්. එතකොට අර ওই කොට දෙක අතර ගහ ගන්න ඕනේද නැත්නම් දෙන්නට එකම ඔලු කට්ට ඇතුලේ ඉන්න පුළුවන්ද කියන එක ප්‍රශ්න තියෙනවා. කෙලෙස් බව දැනගෙන කෙලෙස් වලට අදින පැත්තක් තියෙනවා. අනිත් පැත්ත දකිනවා දැන් මෝ ඉන්නේ කෙලෙස් වල මම ඒක දැන් දන්නවා. ඔච්චර කල් දැනගෙන හිටියේ දැන් දන්නවා. ඒක ඉදිරි පියවරක්ද නැද්ද? ඒකෙන් තමයි ඔය සංගීත වගේ සූත්‍ර වල එහෙම නම් උදව් කරනවා ඇත්තේ. රාගේ ඉන්නකොට රාගේ ඉන්න බව දැනගැනීමත් ආනපාන ඉන්නකොට ආනපාන දැනගන්නට වගේමයි. මම කියනවා ඊට වැඩි වැඩි හොඳයි කියලා. තේරුණාද වන්දන්නේ? වඩා හොඳයි කෙලෙසේ ඉන්නකොට කෙලෙසේ ඉන්න බව දන්නේ. කවදද යෝගාවචරය ඒක දැනගන්නේ? දැනගන්නවා නම් කමඨාන් වාර්තාව ලියයිද ওই විදිහට? කවදාවත් ලියන්නේ ඒකට ආනපන ඉන්නවා වගේම ඊටත් වැඩිය හොඳා හොඳින් කියලා මගේ හිතේ 100ට මෙච්චර ගාණක් එක්කෝ ආශාවක කාමච්ඡන්දය එක්කෝ ද්වේෂයක ව්‍යාපාදේ එක්කෝ නිදිමතක එක්කෝ උද්දච්ච කුච්චේ කියන අතීතේ තැවෙනවා අනාගතය පිළිබඳ එක්සයිට්මන්ට් එක. ඕ සැකේ. මේ එකකටවත් අපි සා ඉන්නකොටම මූණ නරක් කරගෙන ඉන්නකොටම කමටහඬත් බැනගෙන ගුරුවරයාටත් බැනගෙන මේ මොන මල හොන්තුවක්ද කියනවා හරියට සන්නාමාන දිටි දන්නේ නැති කෙනෙක් වගේ. මුළු ඇඟම හැදිලා තියෙන්නේ ඒකෙන්. මුළු බාහන ලෝකෙම හැදිලා තියෙන්නේ. ඉතින් ඕක දැනගත්ත දවසේ පේනවා කො මිච්චර සන්නාමාන තිටිතියෙදිත් මට තප්පරයක් ඉන්න පුළුවන් සතියේ. මට තප්පරයක් ඉන්න පුළුවන් තණ්හාමාන තිටි නැත්නම් මේක මං ඇති කරගත්ත එකක්. මම අපදීප එකක්ද අපිට. පන්ති කාමරළු ගන්නව එකක්ද මේක අපිට. දන් දීලා ලැබුව එකක්ද මේක නෑ. එච්චරයි අපි ලැබලා තියෙන දේ ඒකාගේ කරන්න දන්නේ නැත්නම් නිවනක් කවදාකවත් නෑ. ඒකාගේ කරන්න දන්නේ නැත්නම් නිවනක් කවදාකවත් නැහැ. මොකද තමන් උපයාගත්තේ අස්පනාවෙට තියෙන මෙච්චර බලවත් අන්නාමාන දිට්ඨියේදී මම දවසක තණ්හා නැති මාන්න නැති දිට්ඨි චිත්තක්ෂණ දැකලා තියෙනවා. චිත්තක්ෂණයක් ආභෝග කරලා තියෙනවා. මට අත්දකින්න පුළුවන්. මට ඒක නැවත නැවත යන ගතිය තණ්හාමාන දිට්ඨියට නැත කරන්න බෑ. මෙන්න මේ දැනීම තමයි ඕකප්පන සද්ධාව කියලා කියන්නේ. ඒ කවුරුත්ම තියෙන සද්ධාව නෙවෙයි. තමන්ම වරද්දලා වරද්දලා දැනගෙන තියෙන අඩු ගන්න උදේ පාන්දර ඉඳගත්තා එක හුස්ම දෙක තුනක් මට කරදරයක් තියන්න පුළුවන් නම් එච්චරමයි මට තියෙන්නේ. අනික කරන්නේ ඉඳගන්න එපා කියන්නේ ඉඳගන්න. ඉඳ වෙනද බැරි බව පෙන්නන්න. බෑ තරහමයි එන්නේ. ආසාවමයි එන්නේ. නිදිමතමයි කමන්නේ. ඒතර හොඳට වань තරහ ආපුවාම හිතේ ඇති. ඒකට තරහ ආපුවාම හිතේ ඇති බලන කෙනාට තරහට එයාව යට කරගෙන යන්න බෑ. ඒ බල බින්දිනවා. ආශාව හිතේ තියෙන බව දැනගෙන කටයුතු කරන එකට ආශාවට යට වෙන්න තියෙන හැකියාව අඩුයි. නිදිමත හිතේ තියෙන බව දැනගන්න හදන එකට නිදිමත නිින්ද යනවා ගැති අඩුයි. අතීතේ තැවෙනවා මගේ හිතක් තියෙන කියලා දැනගත්තාම තැවීමෙන් අපේ හිත තවන ගතිය අඩුයි. අනාගත ප්‍රතිකංකනයක් තියෙන කියලා දැනගත්තට පස්සේ එක්සයිට් වෙන ගතිය අඩුයි. මට තිරි සැකේ කියලා දන්නවනම් ඒක නිසකව දන්නවනම් සැකේ හිටින්න බෑ අඩු වෙනවා. ආනේ ඒ සෙල්ලම දන්නේ නැති දායකකමටන් සුද්ධ කරා. ඒ සියලුම දැනත් ප්‍රසාය මොකට කමටහන් සුද්ධ කරන්නේ. එනේන කෙලෙසේ දිහා බලනකොට මේ කෙලෙසේ තණ්හා මාන දිට්ඨි නැති එක වෙන්ක ලඳුරන්න පුළුවන්. ඒකල මේ කෙලෙසේ තණ්හාද මානද දිට්ඨිද එච්චරම වන්නේ බුදුරජාණන් කියන්නේ සංකතං ඕලාරිකම් පටිච්චසමුප්පන්න. ඒක හරීම සංකතයක්. ඒ වෙලාවට ඉන්නේ කල්ලාතු කියන්න බෑ. ඕලාරික හරීම ප්‍රසිද්ධයි. මගේ හිත මේ ඇදලා යන්නේ මේකට. මේ මන අපේ මන අපේ. පටිච්ච සමුප්පන්නං හේතුඵල ධර්මයක නැති වෙනකොට ආය යන්නේ හිත තණ්හා මාන දිට්ඨි නැත්තන්ට. ඒ අතින් කවවත් විශේෂ නැහැ. ඔක්කොමලා එකයි. ඒ නිසා තණ්හා මාන දිට්ඨි අඳුනා ගන්න අකමැත්තෝ. ඉතින් තණ්හා මාන දන්නේ නැතිකම නෙවෙයි. තණ්හා මාන දිට්ඨි අඳුනා ගැනීම නිවන අඳුර ගන්නවා වගේම වැදගත් කියලා හිත උදාසිය අයියෝ මේ අල්ලපුකද එක නෙමෙයි. ඉච්චරම දන්න කෙනෙක් නැහැ. අපි තන තණ්හා මේටි අඳුනා ගැනීමත් කුසලයක්. මෛත්‍රී බුදුහාම දැකපුවා දන්නා මිටි අඳුර ගන්න නැතුව කෙලින්ම නිවනට ගෙනියයි. ඇස් දෙක වහගෙන මේ කොයි යන්නේ රයිගම් පාරේ කවුරු බලන්නද නැන්ද බලන්නයි කවදද ඉන්නේ ඉරිදයි ඉන්නේ කියලා සෙල්ලමක් තියෙනවා. ඒ වගේ අපි ගෙනිලා ඩොක් කරලා අතාරින් නිවන කියලා හිතන ඉන්නවා. එහෙම නෑ. එහෙම කරන්න බෑ. බුදුහාමුදුරු ගුණ කරන්නේ මේ අපේ තියෙන ඔලොමල කංගොට ওই බුදුහාමුදුරු මේ අත්තික ඇස්තික වැහුවයි කියලා ඇහිලයිද නෑ. කියන ඔය පරිප්පුව කහපහන් එක කවදා හරි බල්ලා කක්කාවට කැමති කියන එක පිළිගත්තා මොකද්ද ඇති වෙන්නේ. ඒ වගේ අපේ හිත තියෙනකන් ඕජාවට යනවා. ඒක දැනගන්නකොට වේගය කැදෙනවා. ඒකයි බුදුහාමර හොයාගත්ත දේ උච්චතර සාරාංශකේ කල්පලක්ෂය පෙරම්පුල තණ්හාව ඉන්න බව දන්නවනම් ඒ තණ්හාවට මාව වාහෙලා ගන්න තියෙන ඉඩ අඩුයි. මේ නොදැන හිටියොත් යනවා. විවටෝ විරෝචිතින පටිච්චන්නෝ වහන් දෙපා. වැව්වොත් ඉවරයි හෙලි කරපං හෙලි කරුවොත් හරි. අපි මේක තුළ ධර්ම සාකච්ඡා කරන මොකටද? මේ සංගීතය මොකටද? ඒක හෙලි කරනවා. එලිකර මම වෙන මේක උගේ ප්‍රශ්නයක් නෙවෙයි මේක මගේ ප්‍රශ්නයක් අපේ ප්‍රශ්නයක්. අපි එක තුල සාකච්ඡා කරමු මට මේ කරගන්න බෑනේ මට මේ තණ්හා වෙනවා. තාගෙන කරගන්න බෑනේ මට මාන්න වෙනවානේ. කවරන් කියන තාම කරන්න බෑනේ මට තණ්හ දිට්ටි වෙනවානේ කියලා. හරි ඉතින් ඕක නැති කවුද ඉන්නේ? උණු කිල් කිල්ලෝටයක් නැති කූරපයියක් තියනවානේ. කිල්ලෝට තියෙන්නේ මේ පය. හුණු නැති කිල්ලෝටයක් තියනවානේ. නෑනේ කොයි එකාගේත් කූරබයිය කිල්ලෝට ඇතිනවා කොයි කිල්ලෝට හැම වෙලාවෙම උණු තියෙන හැම එකාගම තණ්හා මාන දිටි තියෙනවා බුදුජානනාසේ අන්තිම ලෙල්ලට දන්නවා අලගිය මුලගිය සේරම තණ්හා මාන දිටි කරන අපි හරිම ලැජ්ජා වෙනවා චික්කේ භාවනා කරන කෙනෙක් වශයෙන් අටසිල් රකින්න කෙනෙක් වශයෙන් අපිට තණ්හා මාන දිටි තියෙන චි වෙන්න බෑ ඒක කියලා කියනවා වෙන්න නෑ වෙන්න පුළුවන් නොනොමත් <laughs> නොනොමත් දෙමළ කඩියකින් පරි මේ පරිප්පු වැඩේ අරන් ගිහිල්ලා හරි ජෝක් ලොඩ සිංහල කතා කරනකොට කැනඩාවේදී වෙලා තියෙනවා. කැනඩා නෙමෙයි. ඕක්ලන්ඩ් වලදී. ජෝන මාත්‍ය කතා කරනකොට ඒකල අයියට කතා අයියා ඒ අයියා ගෙනව කර මේ බඩේ එකේ සමනලෙක් හිටියා කිව්වා. යෑක වෙන්න බෑ නෝනා. යන්න ගැරපොත්ත වෙන්න පුළුවන් කිව්වා. ඊගෙන සමනලේ වෙන්න බෑ. ඒක යන්න බෑ නෝනා. ගැරපොත්ත ඒ වෙන්න පුළුවන්. අර නෝනා කියන්නේ කොච්චර සාර්ථකද ඒක කියලා කරපොත් ඕන දැන් උගේ කුස්සියේ ඉන්න සමනෙලු නෑ නේ. මොටරිය අපට ඕන කරපොත් එක්ක කරගෙන සීපා ඒක යෙන්න ඒක වෙන්න බෑ. සමනලිය වෙන්න බෑ. කර බුවා යා කියලා තියෙන සලබේ කියලා. සලබේ කියලා කියන්නේ කරපොත් වගේ පොඩි කාලේ වයසට මේ කුරුමිනියක පොඩි වයෝ සලබේ කියලා කියන්නේ නෝනා කියලා තියෙන්නේ ඇත්තටම යාළුකමට කියලා තියෙන්නේ. හරිම හොඳයි. හරිම ලාභයි බඩු. හරිම රසයි. දෙමළ කඩවල නැතුව අපිට ඇත්තට පිටරට ගිහලා ඉන්න බෑ. මම ඔය ගියොත් හැම පාරම සුඛෝපභෝගී සංග්‍රහයක් විදිහට මාව මේ ඉන්දියන් රෙස්ටෝරන්ට් එකට අරගෙන යනවා. ඉතින් ලොකු සලකලා අපිට මේ තෝතේ කඩවල් කියන එක අත බාක්ට ගණන් ගන්න දෙන සල්ලි රැති එච්චාම පෙරහැර බලන්න ගියාම කන්නේ තෝතේ. එහි ගියාම ලොකුම සැලකිල්ලක් තමයි. හැබැයි වෙන්න බෑ. සලම යන ගමනල යන උන වෙන්න බෑ. ඒක කරවත තමයි වෙන්න පුළුවන්. ඒ වගේ මේ තණ්හා මාන දිට්ටි වෙන්න පුළුවන්. වෙන්න පුළුවන් ඒක පිළිගන්න කැමති නැතිකම තියෙනවා. පිළි අරගත්තාම ඒක නම්බුවක් කියලා සංගීත සූත්‍ර වල බුදුරජාණන් කියලා තියෙන බව අපි දන්නෙත් නැහැ. ඒක නිසා අපි නෝ තණ්හාමාන තිබීම දැන ගැනීම කතා කිරීම ඒක නරක දෙයක් කියලා පැත්තකට කරනවා. ඉතින් ඒ කෙනට අපි කියන්න බෑ ධර්ම සාකච්ඡා කියන්න බෑ. ඒගොල්ලෝ සද්ධර්මය කියන්න බෑ. ඒගොල්ලෝ සත්පුරුෂයෝ කියන්න බෑ. අපි ඒක සාකච්ඡා කරන තණ්හාමාන දිටි වලන්න නෙවෙයිනේ. අපි මේ සතුරා පිළිබඳ ඔත්තු බලන්නේ සතුරාට කිස් කරන්න ආලිංගනය කරන්න නෙවෙයිනේ. පහර දෙන්න ඉස්සලා සතුටේ ප්‍රමාණය දැනගෙන ඉන්න එපායි. සතුටාගේ වෙඩිබේත් කොච්චර තියෙනවද වතුර කොච්චර තියෙනවද ආහාර කොච්චර තියෙනවද සෙනෙක කොච්චර ඉන්නවද කොහොමද ඒගොල්ලෝ ප්‍රොවිෂන්ස් ගෙන්න ගන්නෙ අපි ගෙන්න ගන්නෙ ඔක්කොම ඔත්තු බලන්න. ඒ ඔත්තු බලන්නේ යුද ඇඳුම් ඇඳගෙන නෙවෙයි. සමහරට ඒකට සෙබලෙක් විදියට කෙනෙක් යවනවා. ඊවල අර ගන්න ඔක්කොම විස්තර ටික අරගෙන ඉවරලා තමයි පහර දෙන්නේ. නැතුව පහළ දෙන්න වෙයි. අපි මේක පිටානිනවා තණ්හාමාන දිටුවට මෛත්‍රී බුදුහාම දැකපුවාම ඔක්කොම පහර දෙන්න පුළුවන් කියලා බෑ. දැන්වත් දැනගන්න ඕනේ හිත පිට යන හැම වෙලාවෙම මේකට සුන්දර අවස්ථාවක්. වැදගත් අවස්ථාවක්. අපි ඒකට වෛර කරන තාක්කල් හිත පිට යාමට වෛර කරන තාක්කල් ගොඩ එන්න බෑ. ඒ නිසා අපි පුරුදු කරන්න ඕනේ දැන් නම් වෛර කරන්න වෙනවා. දැනට මේකට <coughs> ඇලර්ජික් ගතියක් තියෙනවා. මොකවද හරි අපි තණ්හාවටත් මාන්නයටත් ditthියට සමානව සලකනවා වගේ සතියට සමානව සලකන දවසක් එනවනේ. සමාජයට සමානව සලකන ගතියක් එනවනේ. අරකේ තියෙන අපුර අඩු වෙනවා. හිතා ගන්න පුළුවන්ද අපිට එහෙම මේ ඔක්කොටම සමානව සලකලා ආධ්‍යාත්මික ජීවිතයක් ගත කරන්න පුළුවන් වෙයි සතියක් පවත්වන්න පුළුවන් වෙයි මහානකමක් කරන්න පුළුවන් වෙයි සීලයක් රකින්න පුළුවන් වෙයි කියලා ඒකට අපිට විශ්වාසය මදි අපිට ශ්‍රද්ධාව මදි අපි ඒක මේ කොච්චර සූත්‍ර හොයලා බලන්නේ බලනකොට බුදුම හිතෙනවා බුදුහාමුදුරු කියලා තියෙනවා. සාරිපුත්‍ර සංඝ කියලා තියෙනවා. ඒක දැන ගැනීමත් හැබැයි ඒක දැන ගැනීම ඉහළ භාවනාව. ඒකයි මම කියන්නේ ඒ සත්‍ය උසස් කියලා. මොකද කායනපසන වේදනානපසන චිත්තනපසන නෙවෙයි මේක අද ධම්මානපසන. එනිසා කායනපසන කරන වෙලාවේදී මේක නොදන්න එක නෙවෙයි. දැනගන්න තරම් අපිට ප්‍රභවය නෑ. දැනගන්න තරම් අපිට පෞරුෂත්වේ නෑ. දැනගන්න තරම් අපිට ආයුධ උපකරණ නෑ. නැත්නම් ආයුධ උපකරණ ටික ගාලා නෑ තාම. ඒක හොඳට ගාලා එන්නේ චිත්තානුපසනෙන් ඉහට ගියාට පස්සේ වේදනාන ධර්මානුපසන ආදී නීවරණ ධර්ම ටික අනිවාර්යයෙන්ම බොජ්ජංග වගේම ගන්න බුදුරජාණන්. බොජ්ජංග පබ්බේ නීවරණ පබ්බේ. ඒකෙදි කර්ණාමාන දිට්ඨිතිකේම තවත් එක්ස්ප්‍රෙෂන් එකක් ප්‍රකාශය තමයි උපස්සාකාරයකට දාලා නීවරණ පෙන්වනවා. සමාජලාට පරිසම්බන්ධ මාර්ගයේ හය ආකාරයකට දාලා පෙන්වනවා. නීවරණම හයකට දාලා බෙදෙනවා. ඉතින් ඒ වගේ එක එක විදිහට සංකිලේශ සූත්‍රයේ 18 ආකාරයට දාලා පෙන්නනවා. සංකිලේශනේ අපි මේ පිනිපෙක් ගොඩදි කරා පිනිපෙක් ගොඩ නෙමෙයි මේ සමත්තුපම සූත්‍රයේ දෙකක් තියෙනවා නේද? උපක්ලේශ වශයෙන්. උපක්ලේශ අනු අනු අනුමාන සූත්‍රයේ එක එක එක එක මට්ටම් වලට දාලා පෙන්නනවා තුනට කඩලා තියෙන්නේ ওই පැකට් තුනේ තමයි ඔක්කොම තියෙන්නේ. ඒ නිසා ඒක තියෙන වෙලාවට දැක ගන්න කැමති නෑ අපිට ඇලර්ජික් අපි නිකන් ආශාත්මක ලෙඩක් වගේ නෑ ඇඟ හිරිකිත වෙනවා මේ තණ්හාව කියලා දැනගන්න. කමඨාන් වාතාව ලියලා කියවන්න ආපෞසරය. කමඨාන් වාතාව ලියලා කියවන්න ආපෞසරය කියලා තමයි තේරෙනවා. ඇයි මේ සතියේ ඉන්න බැරි උනේ කියලා. ඒක කෑදරකම. ඒක නැත්තම් මම මාර්ගය වෙන්න බෑ කියලා මම හිතන. නැත්තම් තණ්හාවක් තියෙනවා. මේ ඉදරම් පිනවීමට මොකක් හරි තණ්හාවක්. ඒ තණ්හාව කැමැති නෑ අර කියන විදියට මේ යා අඳුර ගන්නවට කැමති නැහැ. තණ්හා තණ්හාසය අඳුර ගන්නවට කැමති නැහැ. ඉතින් ඒකට අපි පොර දාන. ඒක කරන්නේ වැසංගීම හරහා. ඒ විවටෝ විවටෝ කියන්නේ විවෘත කරනවා. පටිච්චන්නෝ පටිච්චන්න ගමන් කෙලස් වල ස්වභාවයෙන් පටිච්චන්න. වැහුව ගමන් කෙලස්. මොන දෙයක් වුණත් වැහුවොත් කෙලස්. ඒ නිසා ඕනෙම සද්ධර්මයක තියෙන ගතිය සාන්දෘෂ්ටිකයි හෙලිකල පෙන්වන්න පුළුවන්. බුදුරජාණන් කිසිම গুপ্ත දෙයක්වත් ජපමන්තරවක්වත් මේ ආශිර්යයන්වීමක් මොනවාක්වත් නැහැ කරපු ගානට ප්‍රතිඵල. එකට එක ප්‍රතිඵල. ඒ නිසා තණ්හා මාන දිට්ඨි පිළිබඳ අපි තාම ඔත්තු බලන්නවත් ලෑස්ති නැහැ. ඔත්තු බැලීම පව අපි හිතන්නේ බූ පිටුට යන්න බෑ හරිම බයයි කියලා. නෑ. ඒ ඔත්තු බලන්න තමයි යෝගාවචරය කියලා කියන්නේ අහං තන් බන්දාමි කන් තණ්හාහං පවිශිෂ්‍යාමි කාණං අපත්තා යෝගක්ඛේම නික්ක නික්ක පිස්සාය කාණං කියලා මෙතන බෝඩ් එකක් ගහලා තියෙනවා ඉස්සෙල්ලා ලොකු තන තියෙන කාලේ මේ තිස්ස මහරතන් වහන්සේ අශෝක රජුරන්ගේ සහෝදරයෙක් පැවිදි වෙච්ච කෙනෙක් එයා ඔක්කොම සහෝදරයෝ මැරුවා මෙයා ඉතුරු වුණා රහත් වුණා එයා ඉන්නෙත් නෑ වැඩි ප්‍රසිද්ධියට මොකද අශෝක රජු නේ දැන් මේ වෙලාවේ ධර්ම සංගායන ඔක්කොම කරන්නේ ඉතින් ඒ නිසා එන්න බෑ පස්සේ අශෝක රජු එයා පිළිගන්නවා කැලේට වෙලා ඉන්නේ කියනවා අහම්බන්දාමි සන්නාහ මම මේ සන්නාහේ බැඳ ගන්නවා මම කැලේට රිංගනවා ඒ කියන්නේ යුද්ධ බිම මම සන්නාහේ බැඳගෙන යුද්ධ බිමට යනවා වගේ මම සිරප් පුර ගන්න මම කැලේට යනවා නිවන් දැකලා මිසක මං ආයේ නැහැ දිනන මිසක මම යුද්ධ බිම අතාරින්නේ නැහැ කියලා මේ ෆොටෝ එක නිකන් ප්ලයිවුඩ් එක කපලා තිබුණේ යටින් ලියලා තියෙනවා අපි මේ සිවුර බැඳගන්නේ සිවුර ඇඳගන්නේ සන්නාහේ බැඳගන්නේ රිංගන්නේ කැලේට කෙලෙස් සතුර විනාශ කරන්න, තණ්හා මාන දිට්ඨි විනාශ කරන්න ඉතින් සතුර දැනගන්න ඉබයි. ওই ගරිල්ලා සටනේ සම්ප්‍රදාන කුල සටනේ වෙනස ඒකනේ. ගරිල්ලා සටනේ තියෙන ඔත්තු සේවාව විතරයි. ඒක හරියටම පෙකෙන වලට ගහනවා කියලා. මර්මස්ථානෙටම ගහනවා. ඉතින් අනික කටි කට අරන බලනකොට වැඩි දීලා. සම්ප්‍රදාන කුලයේත් ඇත්තටම ඔත්තු සේවාව අත්‍යවශ්‍යයි. ඒ වගේම සටන් උපක්‍රම ඒකෙදී බල සෙනකට සෙනකට හැප්පෙනවා. ඒ අතරේ මර්මස්ථාන හොයනවා. මර්මස්ථාන වෙලා එතෙන්ට ගහන වෙලාව තමයි පද්ධතියම කඩලා යන්නේ. ඒක නිසා වෙනම කලාවක් තියෙනවා. යුද්ධේ සහ සාමයේ කිව්වම සාමයටත් මර්මස්ථාන තියෙනවා. බුදුජානක කිව්වේ රජුරු අල්ලවන්. අල්ලුවට පස්සේ ඔක්කොම ඉවරයි. මේ මිනිස්සු කියන්නේ මහ පිස්සු જાතියක් රජමැසි ඇල්ලුවා නම් ඕනම මැස්සෙක් රජමැසි යන තැනට යනවා. අවුන් යන්නේ ඡන්දය දාන්න මේ රජමැසි දැන් යන්නේ තමන්ගේ වාසියටද අනුන්ගේ වාසිය මොකක් බලන්නේ. ඊට හපන් මේ අපි වටේ වැටලා ඉන්න මැස්සෝ. රජමැසියල්ලුවා නම් ඉවරයි. ඉතින් බුදුහාම කියන්නේ ඉඳලා ඉඳලා ඉඳලා ඉඳලා අල්ලපන් රජෙක්. විලි කොක්ක දාගෙන හිටපන්. කොක්ක දාගෙන ඉපන් වකේ නැති එක. වකේට අහුවෙන්නේ මාළුවෝ. ඉදිකටක් දාන හිටව කවදාද රජෙක් තමයි අහුවෙන්නේ. <laughs> දාගෙන හිටපන් අහුවෙනකන් හිටපන්. නිකන් බලනවා හරි මම අරගෙන අහුවෙලාද කියලා. අහුවෙන්නේ ඇතුලේ ඉන්නේ පිටින්. ඉඳලා ඉట్లా බලනවා. රජා අල්ලපු දවසේ ඉවරයි. ඒ වගේ තමයි මේක මේ ඒ කියන්නේ හරි පැත්තට යන්න නරක පැත්තට යන්න තණ්හා මාන දිට්ඨිය හොඳටම උගන හැරෙම අල්ලන්න ඕන. හරියටම හීන්තනින් අල්ලනවා කියලා පැත්ත කියන්නේ. ඊතර කියන්නේ මෙතෙන්ද. බෙල්ලට කියනවා හීන්තනින් අල්ලනවා හතුරු අහුවෙච්චාම හීන්තනින්ම අල්ලපන් කියනවා. ආයි කට උත්තර නැහැනේ කොටිය පැනලා කනවා දැකලා තියෙනවද? ඌ පිටට පැනලා මෙතෙන්ද ඇවිල්ලා මෙතන කල්ලනවා. හරකාගේ අල්ලපුවම හරකා කොටිය අරගෙන යන්නේ. ඒත් උ දන්නවා ටික වෙලාවයි ඉන්නේ මුගුර අල්ලලා තියෙන්නේ. ඇල්ලුවා හරකා වැටෙනවා. මේ හරකට කරන්නම දෙයක් නෑ. පයින් ගහන්නත් බෑ, අනින්නත් බෑ, මොකුත් බෑ. විශාල සතා. ඌගේ තුන් ගුණයක් ඇති. කොටි වගේ තුන් ගුණයක් ඇති සීබ්‍රා. නගිනවනේ ගහ උඩට. ඒකේ බලනකොට පේනවා මේ පණින පිම්ම ගුරු දණ්ඩ ඇල්ලුවා නම්, හීන්තනින් ඇල්ලුවා නම් ඉවරයි. ඒකට විරුද්ධ එකක් මම දැක්කා මේ <clears throat> මීහරකේ. මීහර ක්‍රංචුවක් කරනකොට සිංහෙ පයින්. ඒක පණින්නේ සිංහයාගේ මීහරකගේ ගාතේට. ගාතේ ඇවිල්ලා මේ එල්ලෙනවා. එසට ඒක ආගිරි ගන්නවා. මීයරක නායක ඇවිල්ලා අඟට ගන්නවා සිංහයා. ඇල වීසි කරපුවාම සිංහයා වැටෙන්නේ වැලමතුලක් වගේ. ආයේ යනවා ගන්නවා අඟට වීසි කරන මෙහා පැත්තට ඉවරයි සිංහයා. මෙතනින් ඇල්ලුවා නම් අල්ලනකොටම ගොදුරේ වල්ලන්නේ ගොදුරේ පිටිපැත්ත පැත්තේ. ඒක නායක ඇවිල්ලා ගන්නවා. ඉතින් සිංහල මුකුත්ම කරගන්න වෙන්නේ අඟට පැටලිලා ආවම මෙහෙම යනවා. ඉතින් ඒ වගේ හරියට මර්මස්ථානය අල්ලනවා කියන එක ඒක ලේසි නෑ. තණ්හාමාන දිට්ඨියත් අල්ලන්න උංගක් බලනින්න බලනින්න ඕනේ තරහින් නෙවෙයි. අපි වෙලා තියෙන්නේ අපි ඒක දිහා බලන්නේම තරහින් නිසා එයාට ඕන තරම් අපිට චාටු කරන්න පුළුවන්. අපි කියන්නේ නෑ නෑ මම මේ සම්පූර්ණ භාවනා කරන්නේ හිත පිට යන හැටි බලන්න. අරමුණට එන හැටි බලන්නේ වෙන හැටි දෙවෙනි එකට දාගන්න. ඉතින් පිට යන හැටිකින් පේනවා මගේ චරිත මොකද්ද කියලා. මම කවුද? මට වැඩියෙන්ම කිපෙන්නේ කොතනින්ද? මම මම <coughs> පහරෙන් පිටපයින් ප්‍රධාන කාරණා මොකද්ද කියලා බලන්න එච්චර කල්යන්නේ අපිට වෙලා තියෙන දකින්නකොට gadu ගනිනවනේ ගනින කරප්පන් එනවනේ නැද්දකින් කියලා හිතන ඒකට අපිට ස්ටඩි එක වෙන්නේ අපේ බුක් කීපින් නෑ අපේ ස්වාධීන පරිශ්‍රණයක් වෙන්නේ නෑ එචා තියෙන තණ්හාමාන දිටන දැනීම නෙවෙයි තණ්හා මානසියට නොදකින් නොදකින් කියන ගතිය, නොපතන් කියන ගතිය, නොදෝමකින් කියන ගතිය. ඒ තියෙන තාක්කල් තණ්හා මානසිය හොම්බට තමලෙන්නත් ඇවිල්ලා පේන්නේ නැහැ. ඒ නිසා අපි ඒකට සාදර වෙමු. සාදර වෙනවා කියන්නේ ජඩ වෙනවා කියන එක කෙලෙස් වලට කැමති වෙනවා කියන එක නෙවෙයි. සාදර වෙන්න ඉස්සෙල්ලා සීලෙක පිළිටවන. සාදර වෙන්න ඉස්සෙල්ලා සතිය පිළිටවන. සාදර වෙන්න ඉස්සෙල්ලා සද්ධාව පිළිටවන. ඒකල සද්ධාවෙන් සීලෙන් සතියෙන් කෙලෙස් එනකොට තණ්හා මාන දිට්ඨියට හිත පිට යනකොට දේශ බලන ඉන්නකොට කිය හැකි කෙල් ගහ කන්න දෙන්නේ පොල් ගහ කන්න දෙන්නේ ඒක තමන්ම කරගත යුතු නිසා ඒ කාර්ය පරිශ්‍රණ කියන කාටවත් කරන්න බෑ හැබැයි කමටහන් සුද්ධ කිරීමෙන් ඒක හරියට කියනනම් අහගෙන ඉන්න එකට ගෙස් කරන්න පුළුවන් මෙතනින් තමයි මෙයාගේ මේ සිග්නල් දාලා මෙතෙන් තමයි පිටපොට යන්නේ. නැත්තම් මර්මස්ථානේ මෙතෙන් තමයි කියලා අවංකව කිසිම කෙනෙක් කවමදාකවත් හිතේ පිට යාම් පිළිබඳව අවංකව වාර්තා කරන්නේ නැහැ. හැම වෙලාවෙම ලැජ්ජයි. ඒ ලැජ්ජාව මාර පාක්ෂිකයි. ඒකට නෙවෙයි බය ලැජ්ජාව කියන්නේ. මේ හෙලිකිරීම මේ හෙලිකිරීමේ ඥානේ නැත්තම් ඕකප්පන සද්ධාවෙන් අම්මට අප්පටවත් නොකියපු එකක් මම මේ කියන්නේ ගුරුන් ආශ්‍රිත කියන්නේ. ඒ නිසා මේකේ ඇති පංච ප්‍රධානී අංගවල අත්තානං ආවිකත්තා සත්තු විඤ්ඤෝසු සබ්‍රක්‍මචාරීසු. තමන්ගේ ආත්මය එහෙලිකරනද ශාස්ත්‍රුන් වංශයට ওই අයගෝලයකට. ඒක නී ඒක ප්‍රධාන අංගයක් විඤ්ඤෝසු සබ්‍රක්‍මචාරීසු. ඒක කියවන්න මේ යෝගාවචර විවස්ථාවේ තියෙන්නේ හැම යෝගාවචරයකම ප්‍රධාන අංග ටිකෙන් සම්පූර්ණ වෙන්න උත්සාහ කරන්න කියලා තියෙනවා. ඒකේ ලියලා තියෙනවා අත්තානං ආවිකත්වා විඤ්ඤූසු සබ්බ්‍රක්ම සබ්බ්‍රක්මචාරී සත්තරිවා විඤ්ඤූසු සබ්බ්‍රක්ම ශාස්ත්‍රුන් වහන්සේට හෝ මේ ශාස්ත්‍රුන් වහන්සේගේ ගෝලයකට හෙලි කරන්න හෙලි කරනකොටම නිවන. දැන් තියෙන අපිට හෙලි කරගන්න බෑ. පංච ප්‍රධානියංග. යෝමියකෝ රාජකුමාර පංචමානි පදානියංගානි ඉද රාජකුමාර භික්ඛු සද්දෝ හෝති සද්ධාහති තථාගතස්ස බෝධි ඉතිපිසෝ භගවා රහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචර්ණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවාති අප්පා බාධෝ හෝති අප්පා තංකෝ සමවේපාකිනියා ගහණියා සමන්නාගතෝ හෝති නාති සීතාය නාචුන්නාය මජ්ජිමාය පදානක්ඛමාය අසටෝ හෝති අමායාවී යථා භූතං අත්තානං ආවිකත් ඔය තිස්සලා තියෙන අසටෝ හෝති අමායාවී කියලා අපිට ඒ ඇති දේ තණ්හාමාන දිට්ටි ප්‍රපංච ධර්ම හෙලි කරන්න බැරි ෂට මායාවී ගතිය නිසා. මෙහෙම කිව්වොත් මම වරදොල තේරුම් ගන්නේ මේ තන හොඳ නැහැ. කට්ටි ඉස්සරහ කියන්න බෑ. ඒ සේරම කෙලස්. ඒ ටික තමයි කෙලස් කියන්නේ. ඒක බයලජ්ජාවට ගන්න නැවතුනේ නැහැ. මේ කලකිනි බුදු කෙනෙක්ෙන් උපදින්නේ. කලාතුරකින් තමයි කමඨාන සුද්ධ කරන්න පුළුවන් වෙන්නේ. කලාතුරෙන් තමයි අපිට ෆ්‍රී ඇසෝසියේෂන් එකක් හම් වෙන්නේ. කලාතුරෙන් තමයි අපිට කවුන්සලින් හම් වෙන්නේ. ඒ වෙලාවේදී පස්ස ගැව්වොත් කියන්නේ ඒ තරමටම තණ්හා මාන දිට්ඨි වලට කැමැති ෂට මායාවි. එහෙම නැත්නම් හෙලි කිරීම දන්නේ. ඊගාට එනවා ඔය මං කියපු ටික. යථා භූතං අත්තානං පාවිකත්තා සත්හරිවා විඤ්ඤූසු සබ්‍රහ්මචාරීසු. ඒක නැවත කියවන්න. අසටෝ අසටෝ හෝති අමායාවි යතා භූතං අත්තානං ආවිකත්තා සත්හරිවා විඤ්ඤූසු සබ්‍රහ්මචාරීසු ඒක තමයි මම ඔය මේ මේ වෙලාවේ මතු කරන්නේ අපිට සමග්ගාණං කියලා කියන්නේ සමගි සංගය අතර එහෙම කියන්න බැරි දෙයක් නෑ අම්මට තාත්තටවත් ගර්ල් ෆ්‍රෙන්ඩ්වත් නොකියපු දෙයක් කියනවා ඒක එන්නේ මේ මේ ආදරය හරහා නෙමෙයි මෛත්‍රිය හරහා එන්නේ ඒවල එන්නේ එන්නේ ඒක වැඩෙනවා නම් ගුරුවරයා ගෝලයා අතර මොකද්ද පෙකිනි වෙලේ සම්බන්ධතාවයක් එන්න පටන් ගන්නවා අන්තිමට ගුරුවරයා Taman තුල එනවා ඒක. Tamanම හෙලි කරගන්නකොට මේ මේ වෙන්නේ මේකෙන් කියලා කන්නාඩිය මූණ බලලා මූණ උපදාලා කන්නාඩියෙන් බලනවා අපි හරිද කියලා බලන්න. එතකොටනේ අපිට රිෆ්ලෙක්ෂන් එක එන්නේ රිෆ්ලෙක්ෂන් කියලා කියන්නේ පච්ච වේක්කන කියලා බුදුහාම සඳහන් කරේ. කන්නාඩි වෙන්නේ ගුරුවරයා. ගුරුවරයා ඒක ඇද කරලා පෙන්වන්නට නරකයි. ගුරුවරයා එහෙම පෙන්වන්න ඕනේ. ඒ රිෆ්ලෙක්ෂන් එක යෝගාවචරය බලාපොරොත්තු වෙනවා. ඇඳගත්ත කෙනා කණ්ණාඩියකින් බලන එක බලාපොරොත්තු වෙනවා. ආදාසය. ඒතකොට කණ්ණාඩිය ඒකම නියෝජනය කරන. ඒක කණ්ණාඩියට බැලලා වැඩක් නැහැ කතයි කිය. කණ්ණාඩි වෙන්නේ නැති හැටිනේ. හැබැයි හුඟක් කණ්ණාඩි ඇති හැටි පෙන්වන්නේ නැහැ. ඒ රීදුරු කණ්ණාඩි සහ මූණ බලන කණ්ණාඩි කියන දෙක ප්‍රතිබිම්බේ ලොකු කරලා බලන පොඩි කරලා ඒකට වෙනම ප්‍රොෆෙෂනල් ජොබ් එකක් තියෙනවා. තලකන් දර්පණය කියන එක ලෝකේ නෑ හොයන්නේ මේක. තරගනේ හදන්න බෑ ඒක කොහේරොත් ඇද වෙනවා. තරම්ම ලෝකේ චපලයි. ඒ නිසා ඒගොල්ලෝ කරන්න හදන්නේ මේ වතුරකඩක් ගලක් හොඳට මැදලා එහෙම නැත්නම් වීදුරු හදා ගන්නවා. ඒගොල්ලෝ හරියට මෙහෙම තියලා බැලුවොත් තමන්ගේ හරි හැටිය පේනවා. ඒතකොට පේන අඩුපාඩු ටික තමයි කණ්ණාඩිය අපිට පෙන්ලා දෙන දේ. ඒ නිසා මේ ආදාශයේ වැඩේ <clears throat> බැලීමම මම මූණ හදාගත්තට පස්සේ කණ්ණාඩිය නෙවෙයි කණ්ණාඩි තිරයක් දාලා තියද්දී ඒක ඉස්සරහට යන්න ඕනේ. එතන ඉවෙන්ට් එකක් තියෙනවා කියලා දැනගත්තාම Taman Taman හදාගත්ත රූපලාවන්‍ය දිහා විවේචනාත්මකව බැලීමක් කරනවානේ. වෙන කෙනෙක් බලන බැල්මක්. අන්න ඒක තමයි යෝනිසමංස්කාරය කියන්නේ. ඒකට තමයි ඔය රැඩිකල් රිෆ්ලෙක්ෂන් එව නැත්තම් ප්‍රතිවීක්ෂාව. එහෙම නැත්තම් හැරි බලනවා. එතන Tamanගේ වැඩගෙනම Taman විවේචනාත්මකව බලනවා. අනේ ඒක එනකොට තණ්හා මාර්ගිට හරිම අකමැතියි ඒක. එයාට ඕනේ වසංගගණ යන්න. එයා කැමති නෑ මේ මම හදපු මල් මොස්තරේ ආය මොනවා තව බලන්න කියලා නෑ. ඒක ටික පැත්තට ගිහලා මම බලන ගතියක් තියෙනවා. ඔය පිකාසෝ ඇඳලා තියෙනනේ චිත්‍රයක් බොහොම ලස්සන චිත්‍රයක් අට්ටාලේ උඩින්ගෙන. අට්ටාලේ බලන් පිටිපස්සෙන් පිටිපස්සට යනවලු දැන්. උට බඳක නෑ ඉන්නේ අට්ටාලයක් උඩ කියලා. ගෝලයා බැලුවලු සර් තා පොඩ්ඩෙන් ඉවරයි. මම චිත්‍ර බලන්න යන පිටසේ ගහපම තින්ත බාල්දිය චිත්‍රෙට අර තද්ද වෙලා කුණු හරව බැනගෙන ගෝලයා දිහා පැන්නලු. බලපන් උත්තර ලෝක ප්‍රසිද්ධ චිත්‍ර කැමරේ මොකද්ද කරපු කඩප්පුලි වැඩේ කියලා. සමහර වෙලාවට බඩ අඩියක් පස්සේ තිබෙන සරුත් ඉවරයි. හිටිය අට්ටාලයක් උඩ ගියක් ඕ සාක්කේ මතක නැතුණා. මට මතක නැතුණා අට්ටාලයක් උඩ හිටගෙන එයා ගියේ අර චිත්‍රය ඇඳලා චිත්‍රෙම වෙනස් කෝණකින් බලන්න. මතක නැහැ ඉන්නේ අට්ටාලයක් උඩ. ඒ නිසා ඒ බලනකොට හුඟක් වෙලාවට අපිට මේ කය තියෙන හැටි පිළිබඳ මතක නැහැ, සීපත නැහැ, ක්ලාන්ත වෙලා මොනවා වෙනවද කියලා හොයන්න බෑ. ඉතින් අපි දෙන පිස්සු කියලා. ඉතින් ළඟ ඉන්න ගෝලයා තින්ටපත්තියෙන් ගහන ගුරුවරට හරි තිත්‍රට හරි මොකට හරි ගහපුවම ඔන්න පොඩ්ඩක් මතුවෙලා ගැහිලා එනවා ආයෙත් යකෝ ඉඳගෙන ඉන්නේ නේද කියලා ඔන්න මතක් වෙනවා. ඒ ගැහිල වදිනවා. ඉතින් ඒක අදාළ නෑ මම මේ කියන කතාවට. කෙසේ නමුත් ඒ තමන්ම කරන වැඩේදී ආ භාවනා කරන පිට අනේක අපි බලන්න කැමති නෑනේ. දකින්න කැමති නෑනේ. ඒ උනට පේන්නේ ඒකනේ. පෙන්නන්නේ ඕක පොඩ්ඩක් බලපන්කෝ. මං ඉදසකෝ පල්ලෙහා රිට්‍රීට් එකක් කරන වෙලාවේදී මේ පොයි දවසේ බලන්න. මම කොහොමද යන්න විදියක් නැහැ යන්න කියලා. මේ හොල්මන ගියා. පහලෙකට කැවතිම නැහැ. යන්නෙම නැහැ. ගිහිල්ල වෙලා කතා කරලා තිබුණා. ඊට පස්සේ ඕගොල්ලෝ දුක දාන්නේ මොනවක්වත් කියන්නේ අද නැහැ. ඌගොල්ලෝ ගමනක් කරන්න ඉස්සලා ඇඳ පැනද ගන්නවා නේ. දැන් මේ ඉඳිසල. ඊගොල්ලෝ කන්නාඩිය මුණ බැලුව මතකද? මොකටද කියන්නේ? අර කරපු මේකත් එක හරිද බලන්න එච්චර තමයි ලොකු ස්වාමීන් වහන්සේ කියන්නේ හිත හදලා හිත ඇතුළ පොඩ්ඩක් බලන්න කියලා. ඔබ කිව්වේ නැද්ද? මම කිව්වා පොඩ්ඩක් සායනස් අපේ නයින් සෝම්ස් කන්නඩියෙන් දානදන්නේ දැන් මම පස්සේ හොඳනකට පේන්න ගන්න සමහර කොට රඹුල්ල කියන එක තියලා කිව්වා කිව්වා. යනවා යනවා ෂුවර් යනවා කන්නඩිය දැම්මට පස්සේ කසාද දික් කසාද කරනවා. කන්නඩිය ඉස්සලා පේන්නේ සුරංගනා. කන්නඩිය දවදාසේ ඔන්න යක්ෂණි. ඊට පස්සේ දික් කසාද වෙනවා. ඒ ගෑණිව තමයි කන්නඩිය අරන් දෙන්නේ. අනේ ඉතින් අපේ මනසට ඇස් දෙක පේන්නේ නැහැ කියලා. ඕ බැලුව දාස ඕන දෙකක් දෙනවා මෙන්න බුලේ මේ මිනිහට මං එපාලු දැන්. ඉතින් විපස්සනා පහළ වෙච්ච ගමන් අපි මෙතෙක් කල් කරගෙන ගියේ වැඩ නිකම් බලුවමනයක් විතරයි. හොටලා දාපු හොටු ටිකක් වගේ. කැහැලා දාපු කහ පාට දෙම පිටක් වගේ. ඉතින් උච්චර කල් ඇතුලේ තියෙනකන් අපිට කිසි සැකක් නැහැ. කැතකුත් නැහැ. ගාලා දැම්මට පස්සේ මිනිස්සුත් බන් නැද්දකින් කෙල ගහන්න දැන් පඩික්කමර කෙල ගහපිකෝ මේ පාරමෙද කෙල ගහන්නේ. ඉතින් අර මිනිස්සු තියෙන අනේ ඉතින් මොනවා කරන්නේ? ඊට ඉස්සෙල්ලා පොඩ්ඩක් මේක ඇතුලේ තිබුණා බං. ඒක තමයි ඔය ලෙව කකා ලෙව කකා හිතානේ හිටියේ කියන එක. හොටු ටික එළිය දාන්න ඉස්සරලා. ඒ හොටු වලට අපි ගාණක් නැහැ. ඥානදුනාද කියනවාද කුණු වෙච්ච දතක් ගැලෙවට පස්සේ ලේ කළු වාඩි දත ගාලා දොස්තර මහත්තයා බර දාලා ඔක් කඩලා අර වීදුරු උඩ තියෙනවා. තිබ්බහම පුදුම අපිරියාවක් මේක. ආයෙ කිව්වොත් තිබුණ තැනම තියලා ගන්න කියලා. මරුවක් තියන්නේ. නමුත් ගලවන්නේ ඉස්සෙල්ලා. ওই දෙතිස් කුණ බිම තමයි තිබුණේ. බුදුරජාණන් ශ්‍රී පොඩ්ඩක් වෙන් කළ වෙන්නේ මෙන්න තණ්හාව. මෙන්න දිට්ටි. අයියෝ අපේ પરම්පරාවේ කවුරක්වත් දැකන්නේ චික්කේ කියලා මැරෙන්නා තමයි බොක්කේ තිබිලා අරගෙන තමයි පෙන්නන්නේ. ඒ වගේ කණ්ණාඩිය පෙන්නන්නේ තමන්ම හදාගත්ත රූපලාභය සෝබාලංකාරේ මොනේ තමන්ට දැක ගන්නට බෑනේ. ඒ නිසා බලන්නේ ඒ ශ්‍රියාව කැඩපතට එබීලයි. ඉතින් ඒ නිසා සෝබාලංකාරේ කට්ටි ගාව කැඩපත අනිවාර්යයි. යෝගාවචරය ගාව රිෆ්ලෙක්ෂන් එක. නැවත ප්‍රතිවේක්ෂණය. බුදුසසුන කියන සාරිපුත් මේ අපේ රාහුල පුංචාමරන්ට පච්චවෙක්කිත්ත පච්චවෙක්කිත්ත කම්මං කාතබ්බා. පච්චවෙක්කිත්ත පච්චවෙක්කිත්ත වාචං භාසේතබ්බා. පච්චවෙක්කිත්ත පච්චවෙක්කිත්ත චේතේතබ්බා. මේ හිතන හිතනදී ප්‍රතිවික්ෂා කළ කරා. එතකොට අර රකින්න බෑ. තණ්හාමාන දිට ඉන්න බෑ. එමනේ අපිට දැන් කරන්න බෑනේ. හිත පිට යනවානේ. ගියේකට පොඩ්ඩක් සාදර වෙන්න. ඊට පස්සේ මේ ලස්සන යන්න පාරක් තිබේ නම් ඇස්සඳට පේන සීම බැදි වල යන්නේ මං මිලාව් එක කුසේ මේ සයිඩ් ලයින් එකක් දාලා තියෙන්නේ ওই තුනෙන් එකට දැන් මේ එච්චර කලබල වෙන්න බා කරගෙන කරන හැර මේ තුනේ මොකාද ඉස්සර වෙලා තියෙන එක වැඩක් නැහැ ඒකත් තේරෙනවා මම දන්නේ මේ ප්‍රශ්නට උත්තර ලැබුණාද කියලා මානසික සයන්ස් සයන්ස් ප්‍රශ්නේදී සයන්ස් කියන්නේ විවිධ අරමුණු වලට හිත පිට යනවා ඒ ඊට පස්සේ නමුත් ආවම පශ්චත්තාපයක් තියෙන කියලා. කෙනෙක් සොයන්නාද දැන් මේ සොයන්නාන්සේ කියන දේ හිත පිට ගියපු නිසානේ පශ්චත්තාපේ තියෙන්නේ. මගේ අදාළ තියෙන සොයන්නාන්සේ හිත පිට ගියපු නිසා නෙවෙයි නැවත අරමුණට ආපු නිසායි මේ පශ්චත්තාපේ තියෙන්නේ. ඕක බය වෙන්නේ. ඕකට අනුග්‍රහ කරන්න ගත්තොත් යම් දවසක මේ බය පශ්චත්තාපේ කියන එක නැති වෙනවා. ඔය ඒකට මම කැලලක් එකතු කරනවා පිට පිට ගිහිලා තියෙන තාක්කල් පශ්චත්තාපේ නැහැ. පිට ගිහිල්ලා තියෙනවා කියලා දැනගත්ත මොහොතේ තමයි නැවත අරමුණට එන්න හැරෙනකොට තමයි පශ්චාත්තාපය එන්නේ. ඒකෙන් තමයි සම්පූර්ණ කවුල් කළා දාන්නේ. ඉතින් සාරිපුත්‍ර සාන්තිගෙන පිපිඤ්ඤා ගෙඩියක් කපනකොට අර කපුම් පොත්තම අතගාල අතගාල තිත්තරින කතාවක් අහලා තියෙනවා. එහෙම නැත්නම් පිපිඤ්ඤා මහලු තිත්තයි. තිත්තරිනවා. ඒ පෙත්තම තියලා අතුල්ලන්න කියනවා. අතුලන්ට නිකන් කිරි පාට ටිකක් ඇදිලා එනවනේ. තිත්තරිනවයි කියලා. අන්නේ වගේ කවදා හෝ Tamange වැරද්ද වැරද්දෙම ඉන්න තාක්කල් තේරෙන්නේ නැහැ. දැන් ඉන්නේ වැරද්දක කියලා ඒක සතියට අහුවෙච්ච ගමන් චිකේ සීල් ගත්ත කෙනෙක් නේද මට තාම බැරි වුණා නේද කියලා පශ්චාත්තාප වෙනවා. ඊට පස්සේ එයාට ආපහු ගමන මතක නැති වෙනවා පශ්චාත්තාපෙ දිගේ අරගෙන යනවා. ඒ නිසා ආපහු කර්මවලට එන්න හදන කෙනාට අනිවාර්යයෙන්ම තිත් අරින්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ කහට කපන්න වෙනවා. ඒ කහට කැපිල්ලයි උතන තියෙන පෞරුෂත්වය. ඒකමයි උතන තියෙන යෝනිසමනිකාය. ඒක කාටවත් කරන්න බෑ. එතනදීම කරන්න ඒකට ඊට කලින් ලෑස්තිලා යන්න ඊටත් ඉස්සෙල්ලා වැරදිලා තියෙන්න ඕන. ඒ අතරමැද මේ වගේ ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වෙනවා. සම්බන්ධලා බලන්න ඕනේ හිත පිට යන එකට පශ්චාත්තාප වෙනවා කියලා කියන්නේ හිත පිට යෑම අනුමත කිරීම. ඒක තමයි කෙලෙස් වල ඇති. අපිට කවදා හෝ සද්ධා බුද්ධ ධම්ම සංඝ සීල සද්ධාව ඇති කරන හිත පිට යන වෙලාවේදී පශ්චාත්තාප වීම වෙනුවට මම මේ දැන් ඥානෙක ඉන්නේ නිසා පශ්චාත්තාප නොවි නැත්නම් පශ්චාත්තාපය වෙන එකට වලක් කළා. ඊ ගාවට කරන්න තියෙන්නේ අරමුණට ගන්න එක. පිටපොට ගිය වාහනේ පාරට ගන්න එක. ඒ දේ කරන්න බැරි වෙනවා පශ්චාත්තාපේ මුසුප් වුණොත්. ඒ නිසා දුකේදී දුකක් ඇති වෙනකොට බුදුසෙන්න්සේ සඳහන් කළා තියෙනවා සමහරෙකුට සද්ධාව ඇති වෙනවා සමහරු මුසුප් වෙනවා. දුකක් ආවම සමහරව සම්පූර්ණ මුසුප්පු වෙනවා. ඒ මුසුප්පු වීමට පමාදේ කියලා කියන. ඊසාවට බැඳගෙන අරනවා අයියෝ ඇයි මේ මට මේ දේ වුනේ කියලා. නමුත් සද්ධාාවක් ඇති කරගත්තොත් දැන් මම වැරද්ද ඉන්නේ. දැන් වැරද්ද ඉන්න බව දන්නවා මම. අන්තික ආපහු ඉන්න තැනට යන්න කිසිම බාධාවකුත් නැහැ. බාධාව තියෙන්නේ මේ විලාපේ. මේ ඉසాత බඳගෙන අඬන එක ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස නිසා දුකක් ආවට පස්සේ ඒක මේ ඉසాత බඳගෙන අඬන එක තමයි යෝගාවචරය සත්පුරුෂෝ දකමනති කෙනාගේ වැඩි. ආර්යනාංශ දකමනති කෙනා වැඩි. ආර්යනාංශලා කියන්නේ මොකද? සත්පුරුෂය කියන්නේ සත්‍යන කියන්නේ මොකද? එහෙම ආවට පස්සේ ටික කණ්ඩ බම් ප්‍රශ්න නැහැ. බෑ අපව එන්න පුළුවන්. අපව මේ අඬන බව දැනගන්න පුළුවන්. කාරණාව දැනගන්න පුළුවන්. මට අපව ඉරියව්වට එන්න පුළුවන්. භාවනා කරපු කෙනා ආනාපානට එන්න පුළුවන්. එන්නකොට තමයි අපිට තේරෙන්නේ මෙතෙක් කල් මේ මේ ප්‍රශ්නේ අහුන්නේ නැත්නම් මෙතන පශ්චාත්තාවයක් ආවා. අපි හිතුව පශ්චාත්තාවේ සදාචාරය කියලා. අපි හිතුවා මේ පශ්චාත්තාපේ මේ සමාජයේ ජීවත් වෙනට අවශ්‍යයි කියලා. ඇත්ත. සද්ධර්මයට අවශ්‍ය නැහැ. සාරිපුත්‍ර සාංශ කියනවා පමාදේ න කම්පතිටි සති බලං. පමාදෙහි හිත පිට ගියාම කම්පන වීමමයි සති බලය කියන්නේ. සති බලයක් වෙන්න නම් වරදින්න ඕනේ. වරදින්නවා දැන් ඉන්නේ වැරද්දේ අගෝචර භූමියේ. හැබැයි විශ්වාසයක් තියෙනවා මට ඕන වෙලාවක ගෝචර භූමියට යන්න පුළුවන්. අන්නේ දෙක අතර තියෙන එකේදී අගෝචර භූමිය විඳ පශ්චාත්තාප වුණොත් අකුසලයක්. අගෝචර භූමියේ පශ්චාත් අඳුනගත්තොත් කුසලයක්. මේ අඳුන ගැනීම කාටවත් කරලා දෙන්න බෑ. ලක්ෂ වාරයක් වරද්දලා වරද්ද දවසක තියෙනාට පස්සේ තියෙනවා හැම අඳුර වලාකම රිදී රේඛාවක් තියෙනවා. කරුණාකරලා වලාව දිහා බලන්න බෑ රිදී රේඛාව දිහා බලපන්. එහෙම බලන මිනිස්සු ප්‍රතිශතයේ ලෝකේ අපි හිතනට වැඩි වෙනවා. අපි හිතනට වැඩිය අපි හිතන ලෝකෙ ඔක්කොම අසත්පුරුෂය ඔක්කොම හිත පිට ගියාම තැවෙනවයි කියලා නෑ. මේ කාරණා පෙන්න දුන්නා පස්සේ පොඩි ළමයි අල්ලන ඇල්ලිල්ලක් මේ සතිපාසලේ ඒක ඉතින් කියලා වැඩක් නෑ උන් ඒක ඒක කවියෙන් ඉදිරිපත් කරන්න හැටි. හිත පිට කිව්වා දන්නවා. ඒක මේ සතියේ ඉන්න බව දැන ගැනීමට වැඩි ලොකු ජයග්‍රහණයක්. ඉතින් ඒක ඒක ප්‍රශ්නේ තියෙන්නේ ඒ පිළිගන්නාසුළු මානසිකත්වයක් පිළිගන්නාසුළු කර්ම ශක්තියක් උපනිෂේ සම්පතක් අපිට තියෙනවද? ඒ නැත්නම් බනහලා ධර්ම සාකච්ඡා අපි හදාගන්නවද කියන එක 100%ක්ම හම්බයක්. කාටවත් කියන්න බෑ. අනිවාර්යයෙන් මේක අරය අල්ලයි අරයට අල්ලන්න පුළුවන් කියලා. දාලා බලන්න ඕන. අල්ලන එක අල්ලන. අල්ලුවොත් පස්සේ හැම පශ්චාත්තාවක්ම සපක්. ඒක නැත්නම් හැම මේ කිලේශයක්ම ප්‍රමෝදයට කාරණාවක් වෙනවා. රීසයිකල් වෙන්න පටන් ගන්නවා. මෙතෙක් තම කරපුව හැම අකුසලයක්ම Tamanට කෙරෙනවා ඊට පස්සේ. කෙරෙන කෙන වෙලාව වෙන මං ඉස්සර මේක වසංගන්න හැදුවා දැන් සත්පුරුෂයෙක් ළඟට ගිහිල්ලා කියනවා. මෙන්න මෙහෙම තියෙද්දිත් මගේ හිත පිට ගියා. හිත ගන්න ඕනකම තියෙද්දිත් ගන්න බෑ. ඒ තරමට මේක ෂටයි. ඒ තරම මායාවී කියලා කියන්නේ ෂට මායාවයට පොහොර දාන්න නෙවෙයි. තණ්හාමාන දිට පොර දාන්න නෙවෙයි. ඒක අනිත් පැත්තට නෑ. ඒක සත්පුරුෂ පැත්තට යන්නේ. සද්ධර්මයේ පැත්තට යන්නේ. බුදුන් පැත්තට යන්නේ. වසංගන්න වසංගන්න කෙලෙස්. මාර පාක්ෂිකයි. ඒක නිසා මුළු ශාසනයම විවටෝ විරෝචති නපටිච්චාන. විවර කරන්න කරන බබලන වහන්න වහන්න කෙලස් යනවා. ඒ නිසා গুপ্ত චරිත අපි ළඟ ඇතුලේ ඉන්න භූතේ গুপ্ত ඒක ඔක්කොම පව්වසම් කරනවා. වසම් කරනවා සුද්ධවන්තෙ පෙන්වන්න හදනවා. ඒක තමයි සමාධිය කියන්නේ. යෝගාවචරය අතර මේ විහිළුවක් ඕනේ අපි කියන්නේ මේ නීති කඩාගෙන තමන්ගේ හෙළුව පෙන්නගෙන කැවි පෙරාගෙන හොටු පෙරාගෙන ඉන්නවද නෑ ලස්සන මූණ අතපය හොදාගෙන ඉන්න ප්‍රශ්නේ නෑ හැබැයි දැනගන්න භාවනා කරනකොට එනවා. එනකොට යකාට විමාන හදලා දෙන්න යන්න එපා. ඇදලා ගන්න එළියට ඕනම යකෙකුට. ඥානපෝණි සාංශ කියන ඕනම යකෙකුට නම කියලා කතා කරොත් බයයි. නම වැරද්දපුවාම පැනලා කනවලු. නිසා එනකොට ඔය නම කියලා කතා කරන එක ඒ ගුඩ මේ මේ යක්ෂ ශාස්ත්‍රය එහෙම නැත්නම් වෙජ්ජ මේ වැදගත්ම දෙයක්. ඉතින් බය නැති වෙන්නේ ඔහුගේ නම කියලා කතා කරන. ඒ කියන්නේ කෙලෙසේනොට කෙලෙසේ නම කියලා කතා කරන. එහෙම නැත්නම් තණ්හා මාන දිට්ඨිය නැත්නම් බය බලනකොට බය එච්චරම ලොකු දෙයක් නෑ පටන් ගන්නකොට බොහොම ලාවට පටන් ගන්න. ඒක තමයි බෝ වෙන්නේ. එන්නකොටම අල්ල ගන්න පුළුවන් වුණොත් හැම කෙනෙකුගේම හැටි එක නිසා මානව මනස තේරෙනවා. නැත්නම් යටිහිතට පාරක් කැපෙනවා අපිට. අපේම යටිහිතේ කරන මේ සර්කිට් එක අහුවෙන්න පටන් ගන්නවා. ටික ටික ටික ටික ඒක වීම ආසාත්මක ලක්ෂණ ඇති කරන එක. වමනේ යනවා නිින්ද යන්නේ නැහැ නිදි මත නැහැ කොහේ මගුලේ ගියත් ඉන්න බෑ මොන දේත් එපා වෙනවා අමුතුම නිකන් වක්කාර කරන ගතියකට එනවා ඒක සමහරට හරි සැරට එනවා සමහරට සාමාන්‍ය ප්‍රමාණයට එනවා ඔක්කොටම එන්න ඕනේ නැහැ අනේ ඒ මට්ටම බන්නේ එක තමයි ඔය උද්‍යප්පේ ඥානෙ එනකොට බඩදරු අම්ම කෙනෙක් වයි කියනවා මම යනවා පින්න කන කෑම කන්න බෑ ඇඹුල් ඉල්ලනවා ටික ඉතින් නැන්දම්මයි අම්මයි දන්නේ කිරි අම්මලා පිරිමින්ට කියන්නෙත් නෑ අනිත් එක බඳුණු ටික ඉල්ලන්න කියන්නෙත් නෑ මේ දෙයකට ඕනේ මේ ಜಾතිය බෝ කරන්න මේක අත්‍යවශ්‍ය අංගයකට දොළ දුක කියලා කියන්නේ දොළ දුක කියන්නේ ද්වේ දුක කියන එක තමන්ගේ දුකයි දරුවගේ දුකයි දෙකම බ්‍රුණ පොෂේ වැඩෙන තාක්කල් ඕක තියෙනවා ඉතින් සමහරුන්ට ඒ ආවට පස්සේ මාස ගණන් නිවාඩු අරගෙන පැත්තකටලා ඉන්න ඕනේ. ඉතින් නිවාඩු දෙන්නේ වදන්න කිට්ටු වෙලා. සමහරවිට පටන් ගන්නකොටම එනවා. ආවට පස්සේ එන්න තොවිලයක් නරන හැබැයි ඊට පස්සේ වදනකොට අමාරුවක් නැහැ. ඒ වෙලාවට එච්චර අමාරු නෑ. සමහරවිට මේ එන විස එන්න පටන් ගත්තට පස්සේ වෙනමම අවතේව කාර්ය වින්ඩෝනේ. ඉතින් ඒව මුකුත් නෑනේ ඔය රිලවියන්නේ. රිලවගෙන් කිසිම අනුකම්පාවක් නැහැ. අනිත් පැටවුන්ගේ තනකම නැහැ. ඒ කාගෙන ඉන්න ඉඳිලි දිහා බලනකොට මමත් ඉඳලා ගලක් ගහනවා. මට පව් කියලා හිතන වෙලාවකට අනේ මේ අපේ ගෑණියෙකුට ළමෙක් හම්බෙන්න ඉන්නවනම් කහ පාට ලේන්ස් හොයන්න පටන් ගන්න. නිල් පාට බේසන් හොයන්න පටන් ගන්න. රෙදි මානවා බබා බඩේ. මැරෙන්න නටනවා. ඊට පස්සේ තම්බිට ඊට වැඩිය අමාරුයි. ආච්චිට ළමයි හම්බෙන්න ගියා. අපි හුඟක් වෙලා තියෙන්නේ ආච්චිට ළමයි හම්බෙන්න තම්බිට අමාරු වෙනවා. ඊට පස්සේ අත්තම්මට අමාරුයි. ඊට පස්සේ <laughs> ආයි ඉතින් ලන්තිල්. භාවනා ලෝකේ ඔක්කොම තියෙනවා. මට විලින්ම හම්බෙන්නේ ළමයි නෙවෙයි මුණුබුරාලා. ඒක නිසා මට ප්‍රශ්නයක් නෑ. දැන් ප්‍රතිපාදලේ හම්බෙන්නේ මුණුබුරාලා. කෙරෙම දරුවෝ නෙවෙයි දරුවන්නේ දරුවෝ. උන් හම්බෙන්න මට තටමඬ දෙයක්වත් නෑ. මට ගානක් නෑ. මගේ පුළුවන් තරම් දරුවෝ හදපන්. මට දීපන්. මම බලා ගන්නම් ඉතුරු හරිය කියලා. ඉතින් අම්මලාට හරි පුදුම අමාරුවක් වෙන. ඉතින් ඒ ගැප් ගන්න නැතුව ඒක නිසා <laughs> ලස්සනට කියන සංස්කෘතික ශ්ලෝකයක විනාඩි 10ක් විතර ගිහිල්ලා ඒ කියනවා මේ විද්‍යානේව විද්‍යානන්ති විද්වජ්ජන පරිශ්‍රම නහි වන්ද්‍යා විජානන්ති ගුරුවං ප්‍රසව වේදනං කියලා. මේ ගමන ගිය කෙනා විතරයි දන්නේ මේ ගමනේ යන කෙනා විඳින විඳිල්ල. ඒකට දඟලන කෙනා මේ নানা ක්‍රමවලට උත්සාහ කරනවා. උපරිම උත්සාහ කරන කවුරක්වත් නැහැ පිංසුවල. නමුත් ඒගොල්ලෝ ගිහිල්ලා ඒක තැනක හිර වුණාට පස්සේ ඉතින් එතනම කාගෙන යන්න දුන්නා බෑ. එයා අපහුව ඇවිල්ලා පාට දාන්න. එයා කරන්නේ අරගම කරනවා. ගියේක අපහුව ගන්න දන්නේ ඉතින් ඒ වෙලාවේදී මේ මනුස්සයට බැනලත් බෑ ගහලත් බෑ මොකද පණේපා කියන්නේ නටන. හැබැයි රෝන් සයිඩ් ගිහිල්ලා. ආපහු ඇදලා ගන්න ගියාම කියන්නේ මට පස්සට එන්න බෑ කියන්නේ. මට ඒකම යන්න. යන්න බෑ. ආපහු ඇවිල්ලා ට්‍රක් එකට දාන්න. ඉතින් ඒ වෙහෙස විද්‍යානේ විඥානන්ති දිනු වෙච්ච විද්‍යාඥා දන්න කෙනා විද්වජන පරිශ්‍රමෙන් ඒ විද්‍යාව සඳහා මහන්සිනාගේ පරිශ්‍රමයේ දන්නේ ගිය කෙනා විතරයි. උදාහරණයකට කියනවා නහි වන්ද්‍යා විඥානන්ති ගුරුවම් ප්‍රසව වේදනා. ගඳ ගෑනිකොට කවදාකවත් ප්‍රසව වේදනාව අන්තර ගන්න හම්බෙන්නේ නැහැ කියන. බඩපු ගෑණි විතරයි දන්නේ දැනුත් ඔය මේ සිසේරියන් කරනවා. ප්‍රසව වේදනාව දෙන්නේ නැහැ. ඉතින් එන්නේ නැහැ කනෙක්ෂන් එක දරුවත් එක්ක ඒ ඒ ප්‍රේමෙ එන්නේ නැහැ. වදනකොට එන දුකේදී තමයි දරුවයි මේ අම්මයි අතර හිතා ගන්න බැරි මාතා යතා නියම් පුත්තන් එන්නේ. ඒ සිසේරියන් නැබැයි තුනයි කරන්න පුළුවන්. හතර කරපු ගමන් පොරොප්ප පිටින් ගලවලා එළියට එනවා කරන්න බෑ. ඒ නිසා අද කරන්නේ ඒක කරන්නේ ප්‍රසේසී සේවන කරන. ඒකට අර කනෙක්ෂන් එක නැහැ. නමුත් ක්‍රමයේදී තියෙන ඒ ප්‍රසව වේදනාවේ තමයි මව කාමයේ අඳුරගන්නේ, දරුවා අඳුරගන්නේ, ප්‍රේමයේ අඳුරගන්නේ, දරුවා අම්මා අඳුරගන්නේ වෙන් කරන්න බැරි දුකක්. ඒ දුක හරහා තමයි ලෝකේ තියෙන ලොකම මෛත්‍රී පහළ වෙන්නේ. මේ ප්‍රසවයක් තියෙනවා මේ දුක තණ්හා මානසික අඳුරගන්න වෙලාව. පුදුම දුකක්. නමුත් ඒක මරණ මොහොතේ කරන්න බැරි නිසා, වයසට ගියාම කරන්න බැරි නිසා, ළඩ උනාර කරන්න බැරි නිසා, හයිය ඇති තියෙන ලා කරපල්ලා කියන දාගේ මොකාද කරන්නේ. හයිය ඇති තීචි ගාව රෙස්ලින් කරනවා. ඌ යනවා හන්දෑට ජිම් එකට. කිල්ල යනවා රූපලාවන්‍ය. ඉතින් උන්න කිව්වොත් දැන් භාවනා කරන්න පොඩ්ඩක් ඉන්නකො 60 60 උනාට පස්සේ ෂුවර් වෙන්නම් කියනවා. 60 වෙනකොට කොලෙස්ටරෝල් කියනවා, කොන්දේ අමාරුයි කියනවා, දණිස් පණ නැහැයි කියනවා, කණ්ඩ නැතු ඉන්න බෑයි කියලා කියනවා. මල කෙලි. අපි නතර කරමුනේ. මේ අපි නේ මෙල්බන් වලට කියන්න හදන්නේ මොනවද ඕන අවශ්‍යතාවක් තියෙනවා කියන්නේ. අපිට මේ ඉන්න දැන් වැඩකාර තුන් හතර දෙනෙක් ඉන්නවා කතා චිත්‍රද කතා කරන්නේ. මේ කවුරුත් දෙවන්නේ කිව්වට අපි එහෙම නිකන් දෙන්නේ අපි කන්ඩිෂන් දාලා දෙන්නේ. මේ දෙකේම දෙන්නම නෝ බඳුනත් එනවා. අපිට ග්‍රයින්ඩරයක් ඕනේ. ඇත්තටම වෙලා තියෙන හතරක් හතරක් ලොකු එකක් නේ සාමාන්‍ය. නෑ නෑ සාමාන්‍ය එකක්. සාමාන්‍ය එකක් හැබැයි බ්ලැක් ඇන්ඩ් එක හරි මොකක් හරි ඒ වගේ හොඳ බ්‍රෑන්ඩ් එකක් කරා. මොනවාද ඩිස්කෝන කරන්නේ? ලී කපනේවද ඇස්බස් මොකද? අර රිසිප්‍රොකේටින් ෂෝ එකේ බ්ලේඩ් තිබුණේ නේද බ්ලේඩ් එකක් තිබුණා ඒකට. මොන ෂෝ එකද? ගෙනාවා ගෙනා අපි ගෙනාවා. අර රිසිප්‍රොකල් එකේ. ආපෝ එක ගෙනල්ලා කියත් කිතුල් ගස් දෙකක් කපලත් ඉවරයි. එක තලයක් ඇඩිලත් ඉවරයි. ඒව තියෙනවා බඩු තියෙනවා. හැබැයි ඒක හොඳ එක තියනවාද මන් දන්නේ ඔයා දීපේක දැනට හම්බුන්නේ නැහැ. ඔක පස්සේ ළමෙක් හම්බ වෙනවා. ඒ කොතන කරලා තියලා හම්බ වෙනවා. මේ දැනට ගෙන්න ගත්ත ටිකක්කින් වැඩ. ඕනද ඒව? නෑ නෑ මෙහෙම මෙහෙම කමල. නෑ නෑ ඒක තියෙනවා චිත්තා. එතනින් ගියාම ඔයා දන්නවද අර රාස්පුව වගේ එකක් තියෙනවා බ්ලේඩ් මාරු කර කර ලී ගන්න පුළුවන් එකක්. කහ පාට. මතකද? ඔව් මේ ඔව් ඒ කියන්නේ ඒක තල මාරු කරනකොට අඟල් 4 තියෙනවා අඟල් 8 විතර තියෙනවා අන්නේ බ්ලේඩ්ස් ටිකක් ඕන. ඒක හරීම ප්‍රයෝජනයි. ඒ අර දල වගේ කියන එක නේද? අන්න අන්න උඹට මොනද මොඩයට වගේ තේරෙනවා. අන්න හරි. ඒක ඇත්තට අමාරු නෑ මේ බෙලේඩ් කියන එක. ඒක නේ අපිට අවශ්‍ය කරන්නේ ග්‍රයින්ඩර් එකයි ඒකේ මේ එස්පෙස්ටෝස් කපන තහඩු ඈ මෙටල් කපන එකයි අන්නේ ඒ වීල් සික්කුත් එක්ක එවන්න. අපි බය වෙන්න එපා අපි ලයිස්ට් එක අඛණ්ඩව දෙන්න. වැඩ යනවා ඕක අර දැන් හැම හැම කෙනාම 10 මාරදලා 11 මාරනකම් වැඩ. එක එක් හරි අතපය කපා ගන්නවා. මේ මේ රෝහන්ත රෝහන් ඉන්නවා අපිත් එක්ක මේ පර්ත් වල ඉඳලා ඇවිල්ලා ඌත් හොන්දටම වැඩ. ඉතින් මේ ටිකට්ටි අරන් දීපු අඩුවලිමුත් වැඩ අපිට. හරි එහෙනම් මේ කල්කටේ උත්තරාදිත්‍ය ස්වාමීන් වහන්සේ මේ මොල්ලොන් වල වාස්තවක ඉන්නේ කියලා. එයාගේ අර ධම්ම මේ මේ ධම්මරක්කිත හමුදාවේ සම්බන්ධය මොකද්ද මන් දන්නේ. එයාගේ අර මේ උගන්ඩ මෙයා උගන්ඩන් අනිත් එක රුවන්ඩන්. දන්නේ නැනේ. නෑ මම එයා දන්නේ. මේ බුද්ධරක්කිත හමුදාවේ මේ මේ මෙහි ධම්මදාස් මට දාන මේ ඉපෙදුස්සන් නැතේ. මේ මේකට මේ මෙදාට මොල්ලොන් වල වාස්තවක වෙන්නේ. මට ඒක හම්බුනේ මෝල් වන් වල අපි ගියේ මෙයාලයි ගෙදර බතරලයි ගෙදර මං හිතුවේ එයා කියලා මෙයත් ඒ වගේම ආ ඔයා කියන්නේ බුද්ධ රක්කිත කියලා කියන්නේ ඉතින් මට කිව්වේ නම් ඩිස්ටර්බ් කරලා ඩිස්ටර්බ් කරලා කියලා ඒක තමයි ඒ වැරදි ආරංචි එකේ මට කවුද කිව්වේ මට මතක නෑ නෑ රෝහන්ත දැන් කිව්වේ රෝහන්ත දැන් හිටියෙත් නෑ මට කවුද ලියලා තියෙන මෙහෙමයි කියලා අනේ ඒක ලොකු මේ සතුටුදායක එයා ඉන්න එයා දැන් මේ රිපබ්ලික් වල පෙරාව එහෙත් දවස් කීපයක් ඇවිල්ලා ඉන්නවා මත වෙනසක් වෙලා තියෙනවාද මේ කියන්නේ කියන්නේ අචාන් බ්‍රම්ගේ ක්‍රමේ නැතුව එයා වෙනම කතා කරන වගේ ගතියක් තියෙනවද නැත්නම් පරසීදියටම එහෙම එහෙම තමයි සරසන අචාන් බ්‍රම් කියලා තමයි මෙතෙන්ට වස්සක නැවිලා තියෙන මොල්වන් කවුරුත් ගැතින්නේ කියලා හොඳයි හොඳයි හැබැයි මට කිව්වා එදා මේ මොල්වන්නට කවුද හාමුදුරු කාණ්ඩයක් එනවා කියලා තවත් ඒකට මොකද මේක කරන්නේ මේ එතකොට ආම්දුරු රිපෝට් කවිලා ඉන්න පුළුවන් කියලා මම කොහොමද ඉතින් මේ ස්වාමීන් වහන්සේට මොකද සමහරවිට අර මේ පැත්තෙන් විපස්සනා පැත්තට තමයි යන්නේ. හොඳයි. ඒක ඒක ඒක හොඳයි කොහොම හරි. ඒ පණිවිඩේ මම දැනුයි පට බේරගත්තේ. මං හිතුවේ මේ උගන්ඩන් හාමුදුරුවෝ කියලා. නෑ නෑ මේ කියන්නේ අපේ මේ අයිරිෂ් හාමුදුරුවෝ. අයිරිෂ් අයිරිෂ් අයිරිෂ්. ඒ නිසා මම සාදරෙන් සීපත් කරයි කියලා කියන්නේ හරියට මැටලේ පුදුනා වගේ මට පේනවා. <laughs> අපි නතර වෙනවා. පදමන් සරණයි. නයි පහලක් විතර වැඩි ප්‍රයත්න තියෙන සාකච්ඡා කරන දවසින් යනවා ඊට පස්සේ හම්බ වෙන්නේ නැහැ සාකච්ඡා කරන දවස්. ඒ නිසා අපි එනම් මෙතනින් අපේ ධර්ම සාකච්ඡාමය කුසලයක් යම් ඇති වුණා නම් ඒ සියලු ලෝකවාසී සත්‍යයන් සමග හදා බෙදා ගැනීම සඳහා අපි